අවසරයි ස්වාමීන් වහන්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් අප සියලු දෙනාම සදහැමත් සිතින් ධම්සක් කරන තහම් සෙවන ධර්ම සාකච්ඡාවට සූදානම්වයි සිටින්නේ. ධර්ම සාකච්ඡාවට අපගේ ගෞරවනීය සමිත විහාරි ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු නමෝ තස් භගවතෝ අරහතෝ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 මේ ළඟදී අපිත් එක්ක සංජීව කතා කරා කතා කරද්දී දැන් අපි දැකපු දෙයක් තමයි දැන් මේ කාරණාවටත් ඒක අදාළයි මේ දානේ කියන කාරණාවටත් නැත්නම් ඒක පොදුවේ අනිත් කාරණාවටත් අදාළයි. ඒක දැන් මෙතන ඉන්න කට්ටියට තේරලා ඇති මේ ඒ කියන්නේ අපිට කාරණාවක් ගැන කතා කරන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි ඒ කාරණාව ගැන දන්නේ නැතුව අපි උඩින් පල්ලෙන් මොනවා හරි දෙයක් හොයාගෙන අපිට කතා කරන්න පුළුවන්. නේ? දැන් ගොඩාක් වෙලාවට සම මේ සමහර බොහෝ දෙනාගේ කතාවල් තියෙන ආන් එහෙම කියන්නේ එයා ඒ කාරණාව දන්නෙත් නැහැ. එයා ඒ කාරණාවේ අත්දැකීමකුත් නැහැ. හැබැයි එයා මොන මොනවා හරි කරුණු ටිකක් එකතු කරගෙන ඒ කාරණාව ගැන කතා කරනවා. සමහරවිට බොහෝ ධර්ම දේශනාත් ඒ වගේ ස්වභාවයක් ගන්නවා අපි දැකලා තියෙනවා. ඒක බොහොම බුද්ධිමත්ව ඉමසිලිමත්ව බලනකොට තේරෙනවා. ඊට පස්සේ එතකොට ඒ වගේ කතාවකින් ඒකෙන් අර ඒ කියන්නේ අහන කෙනෙක් ඉදිරියට ඇවිල්ලා ඒ කියන කාරණාව ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන කාරණාව ඊටාම කලාතුරකින් වෙන්නේ. මොකද ඒ අර දේශකයන් වහන්සේ නොදැනුවත්වම ධර්ම දේශනාවක් නම් ඒ දේශකයන් වහන්සේ අවශ්‍ය ඉලක්කේ ඉලක්කේ පෙන්වන්නේ ඉලක්කේ පෙන්වන්නේ නැති වුනහම නොඑක් නොඑක් ඉලක්ක පේන්න ගන්නවා කෙනාට. හරියට අර දැන් කට්ටිය බලන්න අර පටිසමුපාද පංච උපාස්කන්ධ ඒ කාරණා වගේ තමයි. එතකොට ඉලක්කය හරියට පෙන්වන්නේ අපි ඒ කියන්නේ නොඑක් නොඑක් කරුණු ටිකක් ප්‍රත්‍යක්ෂකින් තොරව අපි අරගෙන කතා කරද්දී අපිට ඒ කාරණාව දිහා බලද්දී එක ඉලක්කයක් පේනවා. තව කාරණාවක් දිහා බලද්දී තව ඉලක්කයක් පේනවා. එතකොට අපි ඒ ඒ කරුණු ටික අපි කියාගෙන ගියාම ඒක අහන මනුස්සයරත් ඒක අර පැත්තක් පේනවා මේ පැත්තක් පේනවා තව පැත්තක් පේනවා නොඑක් නොඑක් පැති ටිකක් පේනවා. නොඑක් නොඑක් පැති ටිකක් පේනකොට එයා චුට්ටක් අර ඒ කියන පැත්තට පොඩ්ඩක් ගිහලා ඊට පස්සේ හිතනවා මේ පැත්තට දන්නෙත් නෑ යන්න ඕනේ අර පැත්තට දන්නෙත් නෑ යන්න ඕනේ කියලා හිතනවා. දැන් ඕක අපේ ජීවිතවල අපි පැවිදි වෙච්ච කාලේ මුල කාලේ අපිට ඕක සිද්ධ වුණා. එතකොට මේකේ මොකක්ද දන්නේ කරන්න ඕන සමහරලාට මේ අසුභභාවනාව කරගෙන ගියා නම් හරියයිද දන්නේ නැහැ නැත්තම් මෙහෙම කරලා හරියයිද දන්නේ අර එහෙම කරලා හරියයිද දන්නේ කියලා අර ඒ කියන්නේ නොඑක් දේවල් ගැන අහලා තියෙනවා ඒ ඉලක්කකින් තොරව ඒ ධර්මදේශනාව ලැහිලා තියෙනවා මං හිතනවා මම මේ කියන කාරණාව පැහැදිලි ඇති කියලා. එතකොට එවැනි ධර්ම දේශනාවලින් හරි නැත්නම් ලෞකිකව අපි කවුරු හරි කෙනෙක් උගන්වන්න නම් ඒ උගන්වන කාරණාවක් වුණත් ඒ වගේ නම් ඒ ඉගැන්වීමේ දේශනා විලාශයේ තියෙන්නේ ඒකෙන් ඊ타මත්ම ඒ කියන්නේ මං හිතන්නේ ඒ කියන්නේ 100ට එක්කෙනෙක්වත් හරියට යන්න ඕනි පාර තෝරගනීවි කියලා. විශේෂයෙන්ම මේ බුදුරජාණන් වහන්සේගේ ලෞකික සම්මාදිට්ඨිය ඊටත් වඩා අමතරව මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන කාරණාවලදී සියුම් ගැඹුරු හින්දා නොඑක් නොඑක් පැති පේනවා ඒවා. ඊට පස්සේ ඕකේ තව පැත්තක් තියෙනවා ඊට පස්සේ කාරණාව හරියට කවුරු හරි කෙනෙක් තේරුම් ගත්ත කියන්නකො ප්‍රත්‍යක්ෂව එයා අත්දැකීමකුත් ලැබුණා කියන්නකො ඒ කියන්නේ ඊට පස්සේ එයා ඒක කෙටියෙන් කියන්න ගියොත් ආයෙ ප්‍රශ්නයක් වෙනවා ඒකේ මොකද ඒ කෙටියෙන් කියන කාරණාව විස්තර වශයෙන් විග්‍රහ වශයෙන් කෙනෙක්ට වැටහෙනවා කියන කාරණාව ඒක ඒක ලේසියෙන් වෙන එකක් නෙමෙයි ඒක අතිශය බුද්ධිමත් ඒ කියන්නේ සසරේ එහෙනම් පාරමී බල පුරාගෙන ආපු කෙනෙක්ට ඒක වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඒ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී 80 මහා ශ්‍රාවකයෝ වගේ ඒවයි කට්ටියට එහෙම වැටහීමක් ඇති වෙන්න පුළුවන් කලින් බුද්ධ ශාසනවල බොහෝ ගාණක් පුරුදු කරලා තියෙන එකත් එක්කලා ඒ සාමාන්‍ය කෙනෙකුට කෙටියෙන් කියන කාරණාව කියන්නේ ප්‍රත්‍යක්ෂව ඉලක්කෙ පෙන්නනවා ඉලක්කෙ එක ඉලක්කයකට කිව්වට ඒක කෙටියෙන් කියන හින්දා එයාට ඒක විස්තර විග්‍රහ වශයෙන් වටහාගෙන ප්‍රායෝගිකව පුරුදු කරන මට්ටමට ගන්න බැරි වෙනවා. අන්න එහෙම ස්වභාවිකුත් තියෙනවා. එතකොට ඒක අපිත් අත්දකලා තියෙනවා. එතකොට දැන් අපිට මේ ධර්ම දුන්නේ මාතර ගුරු ස්වාමීන් වහන්සේලා ඒකයි කියන්නේ මේ මං උන්වහන්සේලා කියන්නේ මං කාට මොන ධර්ම දේශනාව කරත් මේ චතුරාර්ය සත්‍ය ධර්ම නම් කියන්නේ නැහැ කියලා. ඒක ඒක ඇයි ඒක දන්නවා ඒක කෙටියෙන් එහෙම කියලා විග්‍රහ කරන්න බෑ. කියන්නේ කෙටියෙන් කිව්වා කියලා ගන්න මනුස්සයට තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ එතකොට ඕකේ ඊළඟ කාරණාව තමයි එතකොට මේ දැන් ඕකේ සිද්ධ විය යුතු දේ තමයි තමන් ప్రత్యක්ෂව අත්දැකලා තියෙන්න ඕනේ. ඒ කියන කාරණාව සම්බන්ධයෙන් යම් මට්ටමකට හරි ආවම වශයෙන් සියල්ල ਸਰවාකාරයෙන් අත්දැකීමක් ప్రత్యක්ෂව අපිට ගන්න බෑ. ඒක බුදුරුන්ට විශේෂ වෙන දෙයක්. හැබැයි ඒ කියන ඉලක්ක, ඒ කියන ධර්මතා යම් ආකාරයක අත්දැකීම් ప్రత్యක්ෂව තියෙන්න ඕනේ. ඒකත් එක්ක ඒ ධර්මතාවයන්ට ඉලක්ක කරලා ධර්මදේශනාව විස්තර විග්‍රහ වශයෙන් යන්න ඕනේ. ඒ විස්තර විග්‍රහ වශයෙන් ධර්මදේශනාව යනකොට එතකොට ඔන්න අර ඒ කියන්නේ ඤෙය්‍ය පුද්ගලයා කියලා කියන්නේ ඒ කියන්නේ ධර්මාබෝධයකට යන්න පුළුවන් ස්වභාවයේ කෙනා ටික ටික ටික ටික ලියා ගන්නවා. ලිහලා ලිහලා ලිහලා ලිහලා එයාට පැහැදිලි වෙනවා ආ මෙන්න මේක මේ විදිහටයි කරන්න තියෙන්නේ කියලා එයාට ඒක බොහොම පැහැදිලි වෙනවා. එයාට පිරිසුදු වෙනවා. එතකොට ඒ ඒ විදිහ තමයි ධර්මදේශනාවක් හැඩගැහෙන්න ඕනේ. ඒකයි බුදුරයන් වහන්සේලාගේ කාලේ නැත්තම් රහතන් වහන්සේලා වැඩිරු කාලේ රෑ එළි වෙනකන් ධර්මදේශනා තියෙනවා. හවස පටන් අරන් රෑ එළි වෙනකන් තියෙනවා. හතර පොයටම තියෙනවා. ඒ කාලේ. ඉතින් එහෙනම් කෙටියෙන් කියලා ඉවර කරන්න බෑනේ. ඒ කාලේ ඉන්න මිනිස්සුන්ට කෙටියෙන් කියලා ඉවර කරලා නැහැ. හවස පටන් ගන්න පහවදා උදේ වෙනකන් ධර්මදේශනාව යනවා. එතකොට කොයිතරම්නම් පැහැදිලි කිරීමක් ඒ අනිත් එක කරලා තියෙන ගොඩාක් කලා රහතන් වහන්සේලා. එතකොට හුඟක් අය සමහරලාට සිව්පිලිසිබියාපත් ඒ රහතන් වහන්සේලා. එතකොට අවිඥාලාභී එතකොට උන්වහන්සේලා ඒක විග්‍රහ කර කර විග්‍රහ කර කර ඒක අර මිනිස්සයාට පැහැදිලි වෙනකන් ධර්ම දේශනා ගිහින් තියෙනවා. එහෙන් එහෙම කාරණාවක් තියෙනවා. එතකොට බලන්න මේ දානේ කියන කාරණාවෙත් ඇතර මේ මම ඔබට කලින්ම මුලින්ම කිව්වා දානි කියන කාරණාව කියන්නේ ලොකු අපි මුලින්ම කතා කරා මේ කියන්නේ විශාල ඒක පරාසයක්. කියන්නේ ඒක ලොකු එකක්. චූටි එකක් නෙමෙයි. එතකොට ඒ සම්බන්ධයෙන් එතකොට ඒ හින්දා තමයි දැන් අවශ්‍යතාවයේ මත ඉල්ලීම මත තමයි ධර්මදේශනාව මේ කාරණාව කරන්න ගත්තේ. එතකොට ඔබට පේනවා ඇති මේක තනී කර එක ඉලක්කයක් තියෙන්නේ. ඒ ඉලක්කය දැන් අපි කිව්වොත් එහෙම දාන කියන එකේ හරි පහසු ඉලක්කය දානේ මහත්ඵල වීම කියන්නේ චිත්තාලංකාරය චිත්ත පරික්කාරය කියන ඉලක්කය. ඒ ඉලක්කේ පනවලා තියෙන්නේ අපි නෙමෙයි බුදුරයන් වහන්සේ. එතකොට බුද්ධිමත් කෙනෙක්ට බලපුවහම පේනවා හරියට හරියේ පනෝපු ඉලක්කය කියලා. එතකොට ඒක තමයි ඉලක්කය. එතකොට ඒ ඉලක්කයට තමයි සියලු ධර්මතාවන් කැටි වෙන්න ඕනේ. ඉතින් බලන්න අපි ධර්මදේශනා මේකේ ගණනාවක් කරා මේකේ තව කොටස් තව ටිකක් කරන්න තියෙනවා දෙක තුනක්ම ඊට පස්සේ සමහරලාවට අපි දැන් එක කොටසක් කතා කරලා තව එතෙන්ට අදාළ තව කොටසක් කතා කරන්න කියව සමහරලාට විනාඩි 45 50 පැනලා ධර්මදේශනාව යනවා. එතකොට මම ආයෙ කල්පනා කරනවා එහෙම වුණොත් එහෙම ආයෙ මේ කට්ටියට ඒකේ අපහසු ස්වභාවයකටපත් වෙන්නත් පුළුවන්. පැය භාගගේ ධර්මදේශනාව ගක් හොඳයි කියලා මේ හැමෝම වගේ කියන හින්දා අපි මේක කොටස් කොටස් කොටස් විදිහට තමයි කතා කරගෙන යන්නේ. ඒ කතා කරන් ගියාට පස්සේ අපිට දැනුම් ගොඩාක් ධර්මදේශනාවල මෙහෙම දෙයක් වෙලා වැඩන්නේ ධර්මදේශනා කතා කරන් ගියාට පස්සේ අපි ගොඩාක් දේවල් දන්නවා කියන එකකට ගිහින් වැඩක් නැහැ. අපිට හොඳට ඉලක්ක වෙලා ඒ ඉලක්කෙට ඉලක්කයට යන හැටි පේන්න ඕනේ. අපිට ඉලක්කගත වෙලා යන්න ඕනේ තැන පෙන්නලා ඒ තැනට යන්නේ මෙහෙමයි කියන එක හොඳට පැහැදිලි වෙන්න ඕනේ. එතකොට තමයි ඒ ධර්ම දේශකයන් වහන්සේත් සාර්ථක ධර්ම ශ්‍රවණය සාර්ථක වෙන්නේ. පැහැදිලි නේද? එතකොට මේක හරියට අර ඉලක්කයකට විදිනවා වගේ වැඩක්. එතකොට එයාට නොඑක් නොඑක් දේවල් අපි එක එක දේවල් ගොඩාක් දෙමු. අපි හිතමුකෝ දුනුවායෙක්ට ඉලක්කයට විදිනවා කියන කාරණාවේදී අපිට ඕනනම් පැහැදිලි ගන්න පුළුවන් ඒක අවුරුද්දක් වුණත් එක එක දේවල් නේ. අපිට සමහරලාට පැහැදිලි කරන්න බැරිද මේ මොනවාද ලී වර්ග පැහැදිලි කරන්න පුළුවන් දුන්නට ගන්න. මේ වර්ග ලී වලින් හදන්න පුළුවන් ඒ වර්ග ඉවරෙන් හැදුවොත් මෙච්චර කාලයක් පවතිනවා දුන්න ඕවා ඔය වගේ දේවල් කියන්නත් පුළුවන් මේ වගේ දුනු දිය කියන ඒ ලණුව නූල මේ වගේ වෙන් හදන්න පුළුවන් මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න පුළුවන් ඊට පස්සේ පෝරු ගැන කතා කරන්න පුළුවන් නොයේක් පැති ඔහොම කතා කරන්න පුළුවන් එතකොට ඒ දැන් ඒ ගොඩාක් කතා කරනවා ගොඩාක් දේවල් දැනගත්තා කියන එකේ නෙමෙයි අර්ථය තියෙන්නේ ඉලක්කෙට විදින්නේ කොහොමද කියන එකට අවශ්‍ය ප්‍රමාණයට මේ අවශ්‍ය යාට වැටහෙන ආකාරයට ඒක හරියටම කරන විදිහට අවශ්‍ය කරුණු ටික කියවිලා තියෙනවා. එතකොට ඒක ප්‍රමාණවත් සාර්ථකයි. පැහැදිලි නේද? ආන් එහෙම. එතකොට දැන් මේ දානි කියන කාරණා විදිහට ඔබ දකින්න ආන් ඒ වගේ දෙයක් මේ කරලා තියෙන්නේ. එතකොට ඉලක්කෙ පෙන්ලා තියෙනවා. ඒ ඉලක්කෙට මේ පිළිවෙලට යන හැටි යන්න අවශ්‍ය විදිහට තමයි මේ ටික කැටි කරගෙන යන්නේ. එතකොට දැන් මේ සතියේදී ධර්ම දේශනාවේදී අපි කතා කරා දැන් පින දන් දෙන්නේ මොකද? දන් දෙන්නේ පින් රැස් කරගන්න. නේ? දන් දෙන්නේ පින් රැස් කරගන්න කියලා අපි කියනවනේ. එතකොට පින කියලා කියන එකේ නිර්වචනය ඔන්න මේ සතියේ අපි කතා කරා. එතකොට බලන්න මේ නිර්වචනේ ඇතරම මේ මේක මේ විස්තර නිර්වචනේ මම කලින් අහලා තිබුණේ නැහැ. කෙටි නිර්වචන විතරයි අර චිත්තම් පුනාති පුඤ්ඤං කියන එක තමයි ඒකයි අර සුඛසේතම් භික්ඛවේ අදි වචනම් පුඤ්ඤං කියන එක තමයි මම කලින් ඒ කියන්නේ හොයලා තිබුණේ දැන් කියන්නේ මම කියවලා තිබුණේ මේ මම හැම ත්‍රිපිටකයයි අටුවාවයි හැම එකම එහෙම කියවලා නැහැ. ඒව මතක තියාගෙනත් නැහැ. එතකොට මේක ඊට පස්සේ මම මේ දැක්ක හරිය ලස්සනට අපි කියපු කාරණාව හරිය ලස්සනට ඒ අටුවාවේ එතන විස්තර කරලා තියෙනවා. විමානවත් වලට යනකොට පින ගැන කියන කාරණාවේදී එතකොට මම ඒක ආයපාරක් කිව්වොත් එහෙම එතන කියනවා ඒක තියෙන්නේ කුද්දක නිකාය අට කතා යමානවත් වල දන් දීම් සිල් රැකීම ආදී ප්‍රභේද ඇති කවරාකාර වූ හෝ උතුම් ක්‍රියාවක ඵලයකින් යම් චිත්ත ස්වභාවයක් උපන්නේද ඒ උපන් චිත්ත ස්වභාවය සත්‍යයන්ගේ සිටිවිලි වල අපිරිසු ස්වභාවය කොලා ඉවත් කරන්නාක් මෙන් ඉවත් කරන්නේ පිරිසුදු කරන්නේ යන අර්ථයෙන් පින යයි ලබන ලද නම් ඇත්තේය බලන්නේ හරි ලස්සනයි නේ. දැන් අපි අර කතා කරපු එක ඔච්චර වෙලා චිත්තාලංකාර චිත්ත පරික්කාරය කියන එකට කොයිතරම්නම් එකට එක නේද තියෙන්නේ. ඒ කාරණාව හරි පිරිසුදුවට ඒ කියපු අර්ථයට එහෙම් පිටින් සම්පාත වෙලා තියෙනවා. පැහැදිලි නේද? එතකොට දැන් ධර්මයේ ඒ විදිහට පිළිවෙලට සම්පාත වෙලා තියෙද්දි ඒ ධර්මතා කියලා තියෙද්දි සමහරලාට අපිට පින ගැන ওই ටික ඇහෙන්නේ නැතුව වෙන ටිකක් ඇහෙනවා. ඒක තමයි ඊළඟ ප්‍රශ්නේනේ. දැන් ගොඩක් අය මට මේ ඊයේ ඊයේ හරි පෙරේදා හරි ඊයේ මං හිතන්නේ සාමින්නාස නමක කතා කරා ඒ සාසිකේ ඒ සාසෙත් කිව්වා පස්සේ පෙරේදා අම්මා කෙනෙකුත් කතා කරා ධර්ම සාකච්ඡාවේ ඉන්න ඒ ඇත් කිව්වා මේ මේ අනේ සාමින්නාස මේ දානි ගැන මේ පොතක් පුළුවන් නම් එලි දක්වන්න කියලා මේ දානි පිළිවන් ධර්ම දේශනා ගැන ඊට පස්සේ මට මේ දාන ධර්ම දේශනා කරපුවාම තව ඔය ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේනමකුත් කතා කරා ඇතරම මේ ෆෝන් එකෙන් කතා කරලා උන්නාසේ බොහොම අනුමෝදම්. ඊට පස්සේ මම බැලුවේ මට ඒකෙන් පස්සේ තමයි තේරෙන්නේ මේ දැන් අපි අර ලොකු ගැඹුරු කාරණා කතා කරාට ඒ අය එහෙම අනුමෝදම් වුණා මම දැක්කේ නෑ. මේක සරලයිනේ. දාන කියන කාරණා. එතකොට මේක හේතුඵල දහම යාට ප්‍රත්‍යක්ෂ විදිහට තේරලා. එතකොට බොහොම කැමැත්තෙන් අනුමෝදන් කළා. ඉතින් එද දක්වන්න කියලා පොතක් විදිහට කියන්නේ පව් මිනිස්සු අර ගොඩාක් දන් දෙනවා. දන් ඒ කියන්නේ ඒක කරගෙන ගියාට ඒ අවශ්‍ය කාරණාව ඉස්මතු වෙලා නැහැ කියලා. ඒක පැහැදිලි නේද? අපි ඉස්මතු කරන්නේ දිව්‍ය ලෝකය යන එකයි සැප සම්පත් ලබන ඒවයි ඔන්න ඔහොම ටිකක් අපි ඉස්මතු කරන්නේ. ඒක හරියට මෙන්න මේ වගේ වැඩක්. ඒක එපා ඒක එපා නෙමෙයි. ඒක මෙන්න මෙහෙම එකක්. දැන් අපි අපි ඉගෙනගත් දේවල් වලින්ම ගත්තොත් ලෞක්‍ය සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ අපි කියනවා මුලින් ලෞකික සම්මාදිට්ඨිය හදාගන්න ඕනේ. ඒකෙන් බලවත් වෙච්ච හිතක් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට ඔසවන්න පුළුවන් කියලා. පැහැදිලිද? අපි දෙකෙන් දෙකම ප්‍රතික්ෂේප දෙක එකක් ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. නෑ නෑ ලෞකික සම්මාදිට්ඨිය වැඩන්නේ කියනවත් නෙමෙයි. ඔය ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැඩන්නේ කියනවත් නෙමෙයි. ලෞකික සම්මාදිට්ඨියෙන් හිතක් බලවත් වෙන්න ඕනේ. ඒ හිතට තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න පුළුවන් කියලා. එතකොට නැත්තම් අපි කිව්වොත් එහෙම මේ අපි හිතමුකෝ ඉස්කෝලේ දැන් අපි නිකන් ගන්නකො ප්‍රයිමරි කියලා එකක් තියෙනවා සෙකන්ඩරි කියලා එකක් තියෙනවා. ඒත් ප්‍රයිමරි කියලා අපි නිකන් හිතුවොත් එහෙම පහවසට යනකම් කියලා ගත්තොත් එතකොට එකේ ඉඳන් පහ දක්වා ඉගෙන ගන්න දේවල් වලින් ඒව රස්සාවල් වලට කොච්චර වැදගත්ද කියලා බැලුවොත් එහෙම එහෙම මේ ජීවිකාවක් උත්සාහ රැකියාවක් උත්සාහ ඒ වගේ වැදගත්කමක් ඇත්තෙම නැති වෙන්න පුළුවන්. ඒ ඉගෙන ගන්න දේවල් වලින්. හැබැයි ඒ ටික නැතුව අර සෙකන්ඩරියේ දේවල් ඉගෙන ගන්නවා කියන එක කරන්න බෑ. පැහැදිලිද? ඉලක්කම් ගැන කියලා දෙන්නේ, අයනු වායනු කියලා දෙන්නේ, ඒ ඔක්කොම කියලා දෙන්නේ ප්‍රයිමරි ඊට පස්සේ පිළිවෙලකට ඉන්න හැටි ඒ දේවල් කියලා දෙන්නේ ප්‍රයිමරි. ඒතර ඒ මොකවත් නැතුව සෙකන්ඩරියට අදාළ දේවල් කරන්න බෑ. එතකොට ආන් ඒ වගේ දැන් දාන කියන එකේ කිසිවක්ම නැති කෙනාට හරියට මුකුත්ම කිසිම දෙයක් දැන් පොඩි ළමයෙක් කියන්නේ කිසිම දෙයක් අධ්‍යාපනය ගැන දන්නේ නැති කෙනෙක් ප්‍රයිමරියට යවනවා වගේ මුගලන් මහරහතන් වහන්සේලා වගේ දිව්‍ය ලෝකවල ගිහිල්ලා ඒ සිද්ධි බලලා දෙවිවරු මෙහෙම සැප විඳිනවා මේ වගේ පින් කරලා කියලා ඇවිල්ලා මිනිස්සුන්ට කිව්වා. කියනකොට ඒ මොකද කරන්නේ? අර නිකන් ඉන්න ඒ කියන්නේ ඉස්කෝලේ යන්නේ නැති ළමයෙක් ඉස්කෝලේ යවනවා වගේ වැඩක් ඒ කරන්නේ. ඒක අනවශ්‍ය නෙමෙයි. ඒක අවශ්‍යයි. ඒක අත්‍යවශ්‍යයි නේ. ඇත්තටම. ඒක අත්‍යවශ්‍යයි ඒ කොටස. හැබැයි ඒකෙන් කියන්නේ එයා මේ අර හැමදේම ප්‍රයිමරියේ ඉන්න ඕනේ. ප්‍රයිමරිය ගියපුවාම ඔක්කොම හරි කියලා එකක් කියවෙන්නේ නැහැ. එයා එතනින් ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේ ඊට පස්සේ දැන් ඒ වගේ ඉදිරියට ආපු කෙනාට ඊට පස්සේ රහතන් වහන්සේලා ධර්ම කියනවා මේ පින කියලා කියන්නේ මේ දිව්‍ය ලෝකයේ ඕකම එකක් නෙමෙයි. මේ පින කියලා කියන්නේ මේ වගේ චිත්තම් පුනාතීති. සිත පිරිසුදු කරන්නා වූ ස්වභාවයයි පින කියන්නේ. සිහිනුවන වීර්ය වඩන්නා වූ ප්‍රඥාව වඩන්නා වූ ධර්මතාවයක් මෙතන තියෙන්නේ. ඒ ධර්මතාවය තුලින් සීලය බලවත් වෙනවා. ඒ තුලින් සමාධිය බලවත් වෙනවා. ඒ තුලින් මාර්ගඵල නිවන් අවබෝධයට යන්න පුළුවන් කියලා එතනින් එහා ටික කියලා දෙනවා. පැහැදිලි නේද? එතකොට එකක්වත් ප්‍රතික්ෂේප කරනව නෙමෙයි. ඒ ඒ දිව්‍ය ලෝක යන කතාව වැඩක් නැහැ. එහෙම එකක් නෙමෙයි මේකේ. මේකේ හුඟක් වෙලාට භික්ෂුන් වහන්සේලා සමහරවල් ධර්ම විකෘති කරන්නේ චුට්ටක් මොකක් හරි කෑල්ලක් අල්ලගත්තාම අනික් කෑල්ල වැඩක් නැහැ. කියලා වල ඒකට ගරහනවා. එකක්වත් වැඩක් නැහැ නෙමෙයි. ඒ ඒ දේ අවශ්‍ය වෙන වෙලාවක් තියෙනවානේ. ඒ කාරණාව අවශ්‍ය වෙන වෙලාවක් තියෙනවා. එතකොට ඒ කාරණාව මේ සඳහා ප්‍රයෝජනවත් වෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. මේ සඳහා මේ ඉලක්කය මෙතනයි කියලා තේරුම් ගන්න ඕනේ. අපි අර ප්‍රයිමරියේ ළමයට කියන කාරණා ටික ඒ හැමදේම ප්‍රයිමරි සිලබස් එකම කර කර හිටියොත් ඒකෙන් එයාට යන්න අවශ්‍ය වෙන තැනට යන්න බෑ. එයා ඒකෙන් හිර වෙනවා. හරි නේද? ආන් එහෙම ඒ කාරණාව තේරුම් ගන්න. එතකොට පින කියලා කියන්නේ ඒ හින්දා මෙන්න මේ ස්වභාවය. ඒ කියන්නේ මේ සිත සත්‍යයන්ගේ සිතුවිලි වල අපිරිසුදු ස්වභාවය ඉවත් කරලා පිරිසුදු කරනවා කියන අර්ථයෙන් තමයි පින කියලා කියන්නේ. චිත්තම් පුනාතීති පුඤ්ඤම්. ඒක හොඳට මතක තියාගන්න. ඒතකොට දන් දෙන්නේ පින් දැස් කරගන්න කියන්නේ ඔන්න ඕක තමයි පින. එතකොට දන් දෙන්න ඕනේ ඔන්න ඔය ඉලක්කේ සපුරා ගන්න. සිත පිරිසුදු කරලා සිත මේ ඒ අර සැපවත් කරන මානසිකත්වය පොදවන්න. කුසලයට එන්න. තව විදිහෙන් කියනවා කුසලයට එන්න. තමයි දන් දෙන්න ඕනේ. ඒ ගැන මොන හරි අහන්න තියනවද? නෑනේ. ඊට පස්සේ එතකොට දැන් අපි අතර දැන් මේ මේකෙදී මේ ධර්ම දේශනාවේදී අපි අතර කොටස් කීපයක් කතා කරා ඔය දානි විපාකයේ ප්‍රබල වෙන්න බලපාන්නා වූ කරුණු. දැන් අපි කලින් ධර්ම දේශනාවේදී ඒ දන් දෙනකොට කෙනෙක්ගේ මානසිකත්වය ඒ කියන්නේ ඒ කෙනෙක්ගේ දන් දෙන සත්පුරුෂ දානයක් නම් දෙන්නේ එයාගේ ඒකේ අදාළ ලක්ෂණ පැහැදිලි කරලා. මෙන්න මේ වගේ ස්වභාව සකස් කරලා දෙන ස්වභාවයවල්, නිතර දන් දෙන ස්වභාවයවල්, පිරිසුදුව දන් දෙන ස්වභාවයවල්, ප්‍රණීතව දන් දෙන ස්වභාවයවල්, අර මුලැමැදාග හිත පහදවගෙන දන් දෙන ස්වභාවයලාදී ස්වභාවයවල් ඒ විස්තර කරා. එතකොට දැන් ඔබට පේනවා ඇති දැන් මේක චිත්‍රයක් අඳිනවා වගේ වැඩක්. කොටස කොටස කොටස ඒ කොටස පැහැදිලි කරනවා මේ කොටස පැහැදිලි කරනකොට කෙනෙක්ට ඒ ඉලක්කෙට හරියට යොමු වෙන්න ඒක උපකාර කරනවා. මේකෙදි පදනම් වෙන්නේ දන් දෙනකොට විපාකේ ප්‍රබල වෙන්න පදනම් වෙන කරුණු ටිකක් තමයි මේ ධර්ම දේශනාවේදී පැහැදිලි කරේ. අර පැහැදිලි කරේ ඒ පදනමේ පිහිටලා දන් දෙන කෙනෙක්ගේ දකින්න තියෙන ලක්ෂණ ටිකක්. අනිත් ධර්ම දේශ කලින් ධර්ම දේශනාවේ පැහැදිලි කරේ මේ ධර්ම දේශනාවේ පැහැදිලි කරන්නේ ඒකේ මේ පදනම් වූ කාරණා ටිකක්. ඒ ඒ මේ පදනම් වූ කාරණාවට කලින් අපි පැහැදිලි කරේ අර ඉලක්කේ. කොහෙද යන්න ඉලක්කයක් තියෙන්න බෑ මොකක් හරි වැඩක් කරනකොට ඒ ඉලක්කය තමයි චිත්තාලංකාරී චිත්ත පරික්කාරය කියන කාරණා පැහැදිලි කරේ. එතකොට දැන් මේ මේකේ පදනම් වෙන්න, ඒ කියන්නේ දාන විපාක ප්‍රබල වෙන්න බලපාන්නා වූ පදනම් කාරණා ටිකක් තමයි මේ කතා කරේ. මේ ධර්ම දේශනාවේ පළවෙනි එක මේකට අදාළ ගාතාවක් තියෙනවා. ගාතා කීපයක් එතන තියෙනවා. ඒ ගාථා කිහිපේ දෙආකාරයකට යනවා. ඒ හින්දා මම ඒක ඊළඟ සතියේදී ඒ ગાථා ටික අරගෙන ඒකේ දෙආකාරයත් එක්කම පෙන්වන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දැන් අර අපි අර දානේ ලබන පිරිසට අනුව දානේ මහත්ඵල වෙනවා විපාකේ ප්‍රබල වෙනවා කියන කාරණාවක් තියෙනවානේ අර අපි කිව්වේ ඒ කාරණාව පැහැදිලි වෙනවා එතකොට. ඒක මම එතකොට ඒක වෙනම ධර්ම දේශනාවක් ඉදිරියට කරන්න මේකට කරන්න කිව්වොත් ගොඩාක් වැඩි වෙන හින්දා කරුණු මම ඒක පැහැදිලි කරන්න ගියේ නැහැ. එතකොට දාන විපාකේ ප්‍රබලවන්න බලපාන්නා වූ පදනම්ම කාරණාව තමයි සිල්වත් බව කියන්නේ. සිල්වත් බව. ඒ කියන්නේ තමන්ගේ තියෙන සිල්වත් බව, ගුණවත් බව කිව්වත් සමානයි. සිල්වත් බව කියන්නේ කාමාවචර කුසල් සිත. ගුණවත් බව කිව්වත් වෙන මොනවා හරි සිතක්ද? ඒත් කාමාවචර කුසල් සිත තමයිනේ. පැහැදිලි නේද? සිල්වත් බව කිව්වත්, ගුණවත් බව කිව්වත්, කරුණාවන්ත බව කිව්වත්, මුදුමලොක් ගතිගුණ කිව්වත් කාමාවචර කුසල් සිතට බුදුන් වහන්සේ ඒ ඔක්කොම අඩම් කරලා තියෙනවා. එතකොට ඒ හින්දා සිල්වත් බව කිව්වත් ගුණවත් බව කිව්වත් මේවයින් කියවෙන්නේ එකම අර්ථයක්. අපිට නිකන් වචන වගේ වෙනස් වෙලා වගේ පේන්න පුළුවන්. ඒ වුණාට අර්ථය මේ අර්ථය ගැඹුරට බලනකොට එකම අර්ථයකට යන්නේ. ඊට පස්සේ ඒකම තමයි පළල සිතක් ඇති බව කියලා අපි කතා කරන්නේ. මෛත්‍රී උපේක්ෂා වලින් යුතු ඒව බලවත් සිතක් කියලා කතා කරන්නේ ආන් ඒකම තමයි. එතකොට ඕකේ මේකේ මේකේ පදනම කියලා කියන්නේ දැන් අපි දැක්ක චිත්තාලංකාර චිත්ත පරික්කාරය කියන කාරණාව එනකොට හිත ප්‍රීතියට සැපයටපත් වෙනවනේ. දන් දෙනකොට හිත ප්‍රීති සැපේ උපදිනවා කියලා අපි අර කලින් ධර්ම දේශනාවක පැහැදිලි කරේ. දැන් මේකේ පදනම කියලා කියන්නේ සාමාන්‍ය අපි හිතන්නකෝ මෙන්න මෙහෙම එකක්. මේක නිකන් මට හරියට උදාහරණයක් මේකේ අපි නිකන් කියේ උදාහරණේ බලමු මට මේ මෙහෙමයි කියලා උදාහරණයක් කියවෙන්නේ නැහැ මම මේ කාරණාව බලන්න හිතන්නකෝ මොකක් හරි දෙයක් තියෙනවා කියන්නකෝ නිකන් ද්‍රවයක් වගේ එකක් ඒකේ ඇතුළට මේ ඇතුළට ඒක ඒකේ ඒකේ මතු පිට පෘෂ්ඨය මතු පිට එක ඇතුළට ගිලිලා බර වෙලා තියෙන කියලා හිතන්නකෝ පැහැදිලිද මේක සංකීර්ණ උදාහරණයක් මේ කියන්නේ මගේ හිතට ආපු මේ ද්‍රවයක් වගේ එකක් තියෙනවා කියලා හිතන්න ඒක ඒකේ ඇතුළට ගිලිලා බර වෙලා තියෙන්නේ මතු පිට පෘෂ්ඨේ. අපි හිතමුකෝ ඇදෙන සුළු පෘෂ්ඨයක් මොකක් හරි එකක් තියෙන එක මතු පිට බර වෙලා ගිලිලා තියෙන. ඔය වගේ තමයි මේ අකුසල් මානසිකත්වයෙන් යුතු සිත. තව විදිහකින් කියනවනම් දුස්සීල සිත. මෛත්‍රී උපේක්ෂාව දුර්වල හිත පළල් ස්වභාවයට පත්තුන් නැති හිතත් ඔන්න ඔය විදිහට බර වෙච්ච මේ ඇතුළට ඇකිලිච්ච හිතක්. බර වෙලා ඇතුළට ඇකිලිච්ච හිතක්. ඊට පස්සේ ඕකේ ප්‍රමුදිත හිත කියලා කියන්නේ සිල්වත් භවෙන් යුතු හිත කියලා කියන්නේ ඕකේ ඒ බර වෙච්ච gati ටික නැති වෙලා. ඒ බර වෙන්නේ මොන වගේද? අකුසල් වලින්. ලෝභය, ද්වේෂය, හිත විසිරීම, පසුතැවීම ආදී ඒ දේවල් තමයි හිත බර වෙලා තියෙන්නේ. ඒ බර වෙච්ච දේවල් ටික එන්නෙන් එයා සීල පිරිසුදු කරන්න පිරිසුදු කරන්න අරවා රැහිලා රැහිලා අඩු වෙලා අඩු වෙලා අඩුලා ගිහිල්ලා ආයෙ හිත අර මතුපිට මට්ටමට එනවා. මතුපිට මට්ටමට එනවා. එතකොට ඒක හරියට අර ද්‍රවයේ උඩ මේ ද්‍රවයේ අර උඩ දැන් මතුපිට මතුපිට බොහොම සැහැල්ලුවෙන් අර යම් කිසි අපි හිතමුකෝ මේ මොකක් හරි ස්තරයක් තියනවා වගේ කාරණාවක්. ඒක එතකොට ඒක කියනවා ප්‍රමුදිතයි කියනවා හිත. ඒ ප්‍රමුදිත හිත තමයි ඊට පස්සේ දානයට අදාළ කාරණාවදී සද්ධාවට අදාළව යම්කිසි කාරණාවක් සිහිපත් කරනකොටම ටක් ගාලා ප්‍රීතිය උපදිලා ප්‍රීතිය උපදිලා හිත විකසණය වෙන්නේ. ඉහළට. පැහැදිලිද? ඒක මට ඒ ඔය හිතට ආපු උදාහරණයක්. ඕක ඉතින් මට මේ උදාහරණයට අදාළව මේ කරුණු ඔකටි තේරුම් ගන්න ඉතින් මට මේ ලෝකේ තියෙන එකක් පේන්නේ නැහැ. මම එතකොට දැන් තේරුම් ගන්න සාමාන්‍යයෙන් හිත තියෙන්නේ අකුසලෙන් බර වෙලා ඇතුළට ඇකිලලා තියෙන්නේ. ඊට පස්සේ සිල්වත් හිත කියලා කියන්නේ මෛත්‍රී උපේක්ෂාවත් එක්කලා අකුසල් ගති අඩු වෙලා අඩුලා ප්‍රමුදිතයි. කියන්නේ සැපයක් සැහැල්ලුවක් මානසිකත්වයෙන් යුතු හිතක්. පිපෙන්න ඕන වෙලාවක ඉහළට එසවෙන්න පුළුවන් જાති හිතක්. ඊට පස්සේ මේකට දානය කියන කාරණාව අන්න වගේ හිතකට දානය කියන කාරණාවේදී ඒ ඒ අදාළ විදියට චේතනාවල් පහල කරන්න ගන්නකොටම ඒ ප්‍රමුද්ධ හිත ප්‍රීතියටපත් වෙනවා. හරියට මලක් පිපෙනවා වගේ. එන්න ඒක තමයි ඒකෙන් තමයි පින විපාකේ ප්‍රබල වෙන්නේ. අර කුසල් සිත ප්‍රබල වෙන්නේ. පැහැදිලි නේද? එතකොට දැන් ඕකේ එතකොට ඒ මල පිපෙන්න ඒ ප්‍රමුත්ත වෙලා ඉහළට විකසණය වෙන එක වෙන්න අර පදනම ඕනේ. පදනම ඕනේ. අර ගැඹුරට හිර වෙලා ඇකිල්ලා තියෙන එකට එහෙම උඩට එන්න බෑ. ඕකයි බලන්න දුස්සීල මිනිස්සෙක් දන් දෙන්නකොට දුස්සීල කියලා කියන්නේ සිල්පද වලින් පනව ගන්න එපා. හැම්බෙලාම තේරුම් ගන්න. සිල්පද කියලා කියන්නේ එයාගේ ප්‍රകൃතියම සිල්වත් බව ඇතිවීමත් එක්ක එයාගේ තව දකින්න තියෙන ලක්ෂණ ටිකක් විතරයි. අර දුස්සීල කියලා කියන බොහොම ආත්මාර්ථකාමී මේ අපි හිතමු ද්වේෂ සහගත මහා ඇකිලිච්ච මේ කැකෑරිච්ච වගේ හිතක්, පටු හිතක් තියෙන මිනිස්සෙගේ හිත දන් දෙන්න ගිහිල්ලා ඒ විදිහට හිතනකොට කවදාවත් අර විදිහට පිපෙනවා වගේ එකක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඒක තේරෙනව නේද ඒක? ඒක එහෙම එකක් වෙන්නේ නැහැ. මොකද එයාගේ හිත දැන් තියෙන්නේම අර ඍණ ඍණ එකක තියෙන්නේ. එතන ඉඳන් එච්චර උස්සගෙන ඒකට එන්න බෑ. එන්න බෑ. එහෙම ඇවිල්ලා පුරුද්දක් නැහැ. එතකොට සිල්වත් බව කියලා කියන්නේ ඒකේ උඩ මට්ටමේ තියෙන බොහොම එක පොඩි දෙයකින් පිපිලා උඩට එන විදිහට තියෙන්නේ. එතකොට එයාගේ හිත ටක් ගාලා ප්‍රීතියට සැපයට පත් වෙන ස්වභාවය වැඩි. දුස්සීලාය දන් දෙන්නේ නැත්තේ ප්‍රධාන හේතුව ඕනෝක. ඒ කියන්නේ එයාට ඒ දන් එයා අර මේ කියන්නේ ලෝකෙට පේන්න අර එහෙම ඒ දේවල් නැතුව කැමැත්තෙන් සතුටින් දන් දෙන්නේ නැත්නම් එහෙම කැමැත්තක් සතුටක් කියන එකක් එයාගේ උපදින්නේ නැහැ. කියන්නේ විශේෂයෙන්ම කැමැත් කියන්නේ සතුටක් කියන එකක් උපදින්නේ නැහැ. එහෙම එකක් උපදින්නේ නැති හින්දා එයාට කැමැත්තක් කියන එකක් ඇති වෙන්නේ එයත් දන් දීලා ඇති එකපාර දෙපාර දීලා නැත්තේ නෑ දීලා ඇති දුන්නට එයාට දෙන එහෙම සතුටක් ඔය කියන ප්‍රීතිය එහෙම ඒවා නෑ එයාගේ ජීවිතේට එහෙම ඒවා එන්නේ නැහැ. ඒ එන්නේ නැත්තේ මොකද? එයාගේ හිතේ තියෙන අකුසලෙන් බර වෙලා තියෙන ගතිය හින්දා. උදේශ්මේ කියන කාරණාව පැහැදිලි වෙනව නේද? එහෙමයි සයනස. එහෙමයි. පැහැදිලිනේ? මේ 190ක් එහා යනවන්නේ. එහෙමයි සයනස. එහෙමයි. එහෙමයි. ආ හරි. ඔව්. එතකොට ඒ එන්නේ ඒකයි දුස්සීල මිනිස්සෙක්ට ඒ කියන්නේ ඒකෙන් සතුටක් නැත්තේ එයාට ඒකේ සතුට උපදින්නේ නෑ ඒ හිතට සතුට උපදින්න බෑ බර වැඩි හිත. බර වැඩි. ඒකයි පදනම හැදීමේ අවස්ථාවේ තියෙන්නේ. සීලය කියන කාරණාව අපි ගොඩාක් ඉස්මතු කරේ අදාළ කාරණා කී කී ඔන්න ওই කාරණාවට. ඒ සීලය කියන කාරණා ඔය ඔය විදිහට ප්‍රමුත්ත වෙලා ප්‍රීති ඇති ප්‍රීතිය ඇති වෙලා ඊට පස්සේ සැපේ ඇති වෙලා තමයි හිතක් සමාධිමත් වෙන්නේ. ඒතර අර විදිහට දුස්සීල විදිහට හැකිලිච්ච හිතකට සමාධියකට යන්නත් බෑ. අඩු ගානේ දානි කියන එක හරියට කරන්නත් බෑ. සමාධියකට යන්නත් බෑ. එතකොට එතනින් එහා එතනින් එහා දේවල් ගැන කවර කතාවදනේ? මාර්ගඵල ගැන මොන කතාවද? කොහෙත්ම කරන්න බෑ. ඒකයි සමහරලාට කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ විස්තරවල තියෙන්නේ කලින් බුද්ධ ශාසනයේ සීල පිරිසුදු කරා සීල පිරිසුදු කරා කියලා කියන්නේ ඔන්න ඔක්කයි. ඒක කාලයක් කරන්න ඕන එකක්. එයා බුද්ධ ශාසනයෙම ඒක කරලා තියෙනවා. ඒ කියන්නේ උත්සාහ කරන්නේදී ධර්ම අවබෝධ කරන්නේ. ඒ වුණාට අවශ්‍ය විදිහට සීල පිරිසුදු වෙලා නැහැ. ඒ හිත පලාල සිත මොලොක් සිත ඒ මෘදු මේ මෛත්‍රී උපේක්ෂාව බලවත් වෙච්ච හිත හැදිලා නැහැ. ඒක බුද්ධ ශාසනයක මෙයා හදලා. ඒ වගේ කෙනාට බුදුරයන් වහන්සේලා මුණ ගැහිලා ධර්මයේ කියනකොටම ඒ ප්‍රමුත් දැන් ප්‍රමුත්ත හිත තියෙන්නේ. අර බරගතිය නැහැ. ටග්ගාල ප්‍රීතිය ඇති වෙලා සැපේ ඇති වෙලා හිත සමාධිමත් වෙනවා. එතනින් එහා ටිකට ඔසවන්න පුළුවන් ඇත්තට. අතන තියෙනවා නම් ඒක ටක් ගාලා ඔසවන්න පුළුවන් බුදු කෙනෙක් හම්බුණත් වහා ඒ හිතවල එතනින් එහාට එසවිලා එනවා. එතෙන්ට යනකම් අර ඍණ එකෙන් අර ගැඹුරට ඇකිල්ලා බර වෙලා තියෙන හිතක් අතෙන්ට ගන්න එක තමයි අමාරු කෑල්ල. ඒකයි අමාරු කෑල්ල. ඒක ඒක කාලයක් එයා ඉවසීමෙන් පුරුදු ගන්න ඕනේ. තත්ත්වය තේරුම් ගත්තා නම් තමන්ගේ මානසික මට්ටම තේරුම් ගත්තා නම් එයා මෙන්න මේකයි හේතුව කියලා තේරුම් අරගෙන එයා හිමින් හිමින් හිමින් හිමින් ඒක පුරුදු කරන්න කාලයක් පුරුදු කරන්න ඕනේ. සීලය කියන එක කාලයක් පුරුදු කරන්න ඕනේ. එතකොට එක එක්කෙනාට පුරුදු කරන කාලේ එයා කලින් ජීවිතවල පුරුදු කරලා තියෙන ප්‍රමාණය මතයි එතකොට ඒ අනුව පටන් ගන්න තැන වෙනස් වෙනවා. ඒකත් එක්කලා එයාගේ මේ සිහිනුවන වීරිය යොදන මට්ටම් මත වෙනස් වෙනවා. ඒ ඒ කොහොම හරි අන්තිමේදී ප්‍රමෝත්තස් භාවයෙන් යුතු සැහැල්ලු සැපවත් වෙච්ච මානසිකත්වයක් පවතිනවා නම් නිතර නිතර කලාතුරකින් අකුසලයකට යන්න පුළුවන්. මොකද එයා මේ නිකලස් එකක් වෙලා නැහැ. එතකොට නැවත හැබැයි ටක් ගාලේ අකුසලයේ ඉතින් අයින් වෙලා සහැල්ලු සපවත් ස්වභාවයේ පවතිනවා නම් බොහෝ සෙයින්ම එතකොට එයාගේ ප්‍රමුත්ත ස්වභාවය ප්‍රමාණවත් කියලා කියන්න පුළුවන් ওই මේ කියන කාරණාවලට. ඉතින් බලන්න මේ කියන්නේ ඔය එතකොට බලන්න දැන් දානෙට ඔය විදිහට සීලය කියන කාරණාව බලපානවා. ඒකේ අනිත් පැත්තක් තියෙනවා මේ දානය ඒතකොට දානේ මහත්ඵල වෙන්න සීලය කියන එක බලපානවා සිල්වත් බව ප්‍රබල වෙලා උපදින්න දාන කියන එකත් අනිත් අතට බලපානවා. ඇයි එයා දානේ හරහා තමයි ආයපාරක් ඒ මේ මේකේ පටන් ගන්න පුළුවන් ගොරෝසුම තැන නෙමේක. පහසුම තැන. ගොරෝසුම කියන්නේ පහසුම තැන කියන එකේ. අරවා අරවා සියුම් ගැඹුරු ධර්මතාවල් සීල භාවනා කියන ඒවා. එතකොට මෙයා මේකත් එක්කලා යෙදෙනකොට ටික ටික එයාට අර ඉතින් ඒ වගේ හිතෙන් පොඩ්ඩක් සතුට උපදවන මානසිකත්ව ධර්ම දේශනා අහන්න ලැබෙනවා. ඒ වගේ අයවත් අර මුණ ගැහෙනවනේ. දන් දෙන තැන් වල නේද ඔය කට්ටියට හුඟක් වෙලාවට ගුණහපත් කට්ටිය හම්බෙන්නේ. එහෙම නේද බලන්න. ඔය කට්ටිය ජීවිතවල ගුණහපත් අපි යම් ප්‍රමාණකින් හරි සත්පුරුසයි කියන්න පුළුවන් කට්ටිය හම්බෙන්නේ දන් දෙන තැන් වල බොහෝ සෙයින්. බොහෝ සෙයින්ම මම කියන්නේ. එතකොට ඒ වගේ කට්ටිය මුණ ගැහෙනවා. ඒ ඈත් එක ඇසුරටපත් වෙනවා. එතකොට ඒ වගේ අර මෙයාව සීලේ පැත්තට නැඹුරු වෙන්න සීලේ දිනු වෙන්න දාන කියන එක උපකාර වෙනවා. ඊට පස්සේ ඒ සීලය කියන එක ප්‍රබල පදනම හොඳට හැදලා තිනවනම් දානේ මහත්ඵල වෙන්න ආයෙ ඒක උපකාර කරනවා. ඒවා එකිනෙක එකිනෙකට උපකාර වෙනවා. මං කියන එක පැහැදිලි නේද සංජීව? එහෙම සවෙන්නස පැහැදිලි. ඒක අමාරුවක් නෑ. නෑ. හරි. එතකොට ඔන්න ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දාන විපාකයේ ප්‍රබල වෙන්න සිල්වත් බව කියලා පනවනවා. කාරණා. එතකොට ඔබට දැන් මේක අර නිකන් අර පිරිසිදු ප්‍රත්‍යක්ෂව තේරෙන්නේ නැත්ත නේනම්. මෙහෙම මේක නැත්තම් මේ හිත ප්‍රමුත් වෙලා ප්‍රීතිය ඇති වෙන්නේ මගේ හිත උනත් හිත මොනවා හරි වෙලා පසුතැවිලා ඒ වගේ ස්වභාවයක ඉද්දි මම දානයක් දෙන්න ගියත් මගේ හිත එහෙම සතුට උපදින්නේ නැහනේ. ඒ සතුට උපදින්නේ නැත්තේ මගේ හිත මේ විදිහට අකුසලෙන් බර වෙලා හින්දා නේද? එතකොට එහෙම නැතුව සැහැල්ලුවේ සතුටින් ඉන්නලාක මං දානයක් දෙනකොට හිතනකොට මේ හිත ප්‍රීතියට එනවා නේද කියලා අර Taman තුලින් යම් මට්ටමකින් හරි පැහැදිලි වෙන්න ඕන. ඒ කියන කාරණා. ඒකයි වැදගත්කම තියෙන්නේ. එතකොට එයා දන්නවා කවුරු කොහොම කිව්වා මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේ කියපු හින්දා නෙමෙයි බුදුරජාණන් වහන්සේ ධර්මතාවය එහෙම සිද්ධ වෙනවා දැකලා කියලා තියෙනවා. එතන එතන තියෙන ධර්මතාවය බුදුරජාණන් වහන්සේ කියලා තියෙන හින්දා ඒ කිය ඒ කියපු දේ සිද්ධ වෙන්නේ. නැත්නම් බුදුරජාණන් වහන්සේ කියපු හින්දා ඒක සිද්ධ වෙනව නෙමෙයි. සිද්ධ වෙන දේ දිහා බලලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. පැහැදිලි නේද? හේතුඵල ධහම බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ හේතුඵල ධහමක්. ලෝක යථාර්ථයේ ඒ පවතින හේතුඵල සම්බන්ධතාවය. ඊට පස්සේ ඒකේ අනිත් කාරණාවත් අපි කතා කරා ඒ දානේ ලබන පිරිසේ සිල්වත් බව ගුණවත් බව කියන කාරණාව. ඒකේ දෙපැත්තක් තියෙනවා ඇත්තටම මේ දේශනාවේ මම කතා කරේ නෑ. ඒක මේ දැන් මේ දේශනාවේ මම කතා කරේ ඒ අනුව එයාගේ හිතේ පැහැදීම සිල්වත් ගුණවත්භාවය ගැන දන්නවනම් හිතේ පැහැදීම බලවත් වෙන්න උපකාර වෙලා ඒ හින්දා විපාක ප්‍රබල වෙනවා කියන පැත්ත තමයි පැහැදිලි කරේ මේ ධර්ම දේශනාවේ ඒකේ එහෙම එයා නොදැන හිටියත් විපාක ප්‍රබල වෙලා එන එකක් තියෙනවා නොදැන හිටියත් එතකොට ඒ පිළිබඳව අපි ඊළඟ ධර්ම දේශනාවේදී පැහැදිලිව ඒක වෙනම කාරණාවක් වෙනම පැත්තක් කතා කරමු ඊට පස්සේ ධාර්මිකව ලද දෙයක් වීමද නොවීමද කියන එක තමයි ඊළඟ කාරණාව. එතකොට ධාර්මිකව නොලැබව නොලැබපු දෙයක් නම් ඒ අධාර්මිකව හම්බ කරපු දෙයක් නම් ඒ මානසිකත්වය එයාට දන් දෙනකොට හිටිනවා. ඒ මානසිකත්වයේ ඉඳලම තමයි දන් දෙන්නේ. ඒ කියන්නේ අපි කොහොම කරත් අපි දන්නවන්නේ. අපි ඒක දන්නවා. මේක මෙහෙමයි උනේ කියලා දන්නවා. එතකොට ඒ මානසිකත්වයේ ඉඳලා මෙයා දන් දෙන්න ගියපුවාම හුඟක් වෙලාවට සමහර හිත විසිරීම, පසුතැවීම වගේ දේවල් උපදිනවා. හොඟක් අධාර්මික අය, ඒ කියන්නේ ලෝකෙට පේන්න දන් දෙන එක නෙමෙයි මම කියන්නේ. ඇත්තටම ජීවිතේට පිනක් උපදවන්න ඕනේ මේ කියලා ඒ පැත්තට යොමු වෙලා දන් දෙන පැත්තට යොමු නොවෙන්නෙම එයාගේ අධාර්මික ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා බයින හින්දා නෙමෙයි. එයාගේ අධාර්මික හිත එයාටම චෝදනා කරනවා. තමන්ගේ අකුසල් සිත තමන්ටම චෝදනා කරනවා. ඒ චෝදනාවේදී එයා අපහසුතාවයටපත් වෙනවා. දැන් බලන්නකො ගොඩක් අපි හිතු ගත්තොත් එහෙම අධාර්මිකවම පරිහම්බ කරන ඒ විදිහේ මිනිස්සෙක් ඒ විදිහට මේ සිල්ලා ස්වභාවය නැති මිනිස්සෙක්ව ගෙනල්ලා අර වගේ දන් දෙන යහපත් අය ඉන්න තැනක මැද්දෙන් තියන්න බලන්න. ඒ මිනිස්සෙට හරි අපහසුයක් එනවා. අර මිනිස්සු එයා දිහා එහෙම යාට බයින්නවත් ඔරවන්නවත් යන්නේ නැහැ. එහෙම නොයා එහෙම තියෙද්දිත් ඒ මිනිස්සයාට එතන ඉන්න අපහසුයි. ඇයි ඒ අපහසු උපදින්නේ එයාගේ හිත එයාටම චෝදනා කරනවා. ඒ මනුස්සයාගේ හිත Tamanටම චෝදනා කරනවා. අන්නේ කාරණාව සිද්ධ වෙනවා අධාර්මිකව උපයපු දෙයකින් දන් දෙන්න කියපුවාම. ඒක කවුරුත් කියන්න ඕනේ එයාගේ හිත එයාට චෝදනා කරනවා. දැන් ওই කාරණාව තියෙනවා අර උදාහරණයක් ගත්තොත් එහෙම තම්බදා ටික කියලා හොරෙක් හොරෙක් කියන්නේ හොරු හොරුන්ව ඝාතනය කරන මිනිසෙක්. ඒ කියන්නේ අලුගෝසුව කියලා කියන්නේ ඒ ඒ කාලේ ඔය රජුරුවන්ගේ දැනුත් ඉන්න අලුගෝසුව කියලා එල්ලුම් ගහට යවන මේ මිනිස්සුන්ගේ ඒ එල්ලුම් ගහට ඒක ක්‍රියාත්මක කරන කෙනා එයා දැන් ලංකා නායක ක්‍රියාත්මක කරලා තින්ද ඒ ඒ උනාට පඩියක් දීලා මිනිස්සෙක් ඉන්නවා අදට අද ලංකාවේ ඒ කාලේ රජ කාලේ එල්ලුම් ගහ නෙමෙයි තිබ්බේ අර දංගෙඩිය කියන එක ඒ කියන්නේ බෙල්ල කපන එක බෙල්ල කපලා මරණ එක තමයි ඒ දඬුවම මරණීය දණ්ඩේ දෙන්න දෙන ක්‍රමය එතකොට ඒ ඒ රැකියාව එයා අවුරුදු 20ද 30ද කරනවා. ඒ මිනිස්සයා. කරලා අන්තිමේදී මිනිස්සයාව පෙන්ෂන් යනවා. පෙන්ෂන් පෙන්ෂන් ගිහිල්ලා වයසට ගිහිල්ලා වැඩේ නවත්තලා මෙයා ඉදදී මෙයා ගැන බොහොම අනුකම්පා කරලා මෙයාගේ ස්වභාවය දැකලා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ගෙදරට වඩිනවා. අර බලන්නකෝ රහතන් වහන්සේලාගේ ස්වභාවයවලනේ. ඒ මනුස්සයා ගෙදරට වඩින්නේ. වැඩිලා ඒ කියන්නේ මෙයාගේ යම් නුවණකුත් දකින්න නිකම්ම නෙමෙයි. කිසිම දෙයක් අහන්න නැති නායට අහන්න නැති නම් එහෙම වඩින්නේ නැහැ රහතන් වහන්සේලා. මොකද ඒ කියන්නේ මෙයාට අනේකෙන් ප්‍රයෝජනයක් තියෙන්න එපේ. ඊට පස්සේ දැක්කට පස්සේ වැඩියට පස්සේ කැඳ එකක් හදන් ඉන්නවා. ඒ කැඳ එක කොටසක් පූජා කරනවා. ඊට පස්සේ මේ මිනිස්සයත් කැඳ එක බොන්න බලන් හිටපොද්දී යාටත් ඒ කැඳ එක බොන්න කියනවා. ඊට පස්සේ බඩගින්නට. ඊට පස්සේ බොන්න කියලා ඊට පස්සේ සාරිපුත්ත මහත්මයාගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගන්නවා. ධර්ම දේශනා කරනකොට මේ මිනිස්සයාට ඒ ධර්ම දේශනාව හිතට ගන්න බෑ. හිත විසිරෙනවා. හිත විසිරෙලා අනේ ස්වාමීනි මේ මට මොකුත් ඔය කියන ඒවා ඔලුවට යන්නේ මට අර මිනිස්සු මරපුවා ඒව ටික මතක් වෙනවා. පැහැදිලි නේද? අන්න ඕක තමයි මේ අධාර්මික ජීවිතයේ අර ධර්මයේ පැත්තට යොමු කරන්න ගියපුවාම අර අර ටික ඔක්කොම කැකෑරලා එළියට එනවා. ඒ එළියට එන්නේ ඒ ටික එළියට ගිහින් සුවපත් වෙන්න ඕනේ ඉන්නතරම. ඒ වුණාට මිනිස්සෙක් ඒක එළියට ගිහින් සුවපත් වෙනකන් අවස්ථාව දෙන්නේ එයා මොකද කරන්නේ? ඒක එළියට එන එකට අකමැති හින්දා එතකොට යාට අපහසුවට පීඩාවට පසුතැවීමට හිතපත් වෙන හින්දා ධාර්මික පැත්තට යොමු නොවියම ඉන්නවා අධාර්මිකව. මිනිස්සු අධාර්මික ස්වභාවය දිගින් දිගටම පවත්වන්නේ ආන් ඒ විදිහට. කියන්නේ එයාට ඒතෙන්ට ගියාම ඒක එළියට එනවා. ඒක මොකද පිරිසුදු දෙයට හිත යොදා යොමනකොටම අපිරිසුදු දේ එළියට ඇවිල්ලා එළියට ගිහින් තමයි හිත පිරිසුදු වෙන්නේ. ඒක ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. හෘද සාක්ෂිය කියන එක එළියට එනවා. එතකොට එයා ඒක ඒක ඒ මේක මගේ වෙන්නේ මේ අපිරිසුදු දේවල් එළියට ගිහින් හිත පිරිසුදු වෙන්නයි වෙන්නේ කියලා තේරුම් අරගෙන ඉවසීමෙන් හිටියොත් හරි. එහෙම නැති වුණොත් එහෙම එයා ටක් ගාලා එතනින් අයින් වෙනවා. ඒ හින්දා අධාර්මික මිනිස්සෙක් අධාර්මිකව හම්බ කරලා දන් දෙන්න ගියපුවාම එයාට ඒක ඒ ඒ වෙලාවේ පසුතැවීම් හිතේ අකමැති කලකිරීම ඒ වගේ දේවල් තමයි උපදින්නේ. ඉතින් ඒකත් එයාගේ හිත ඒ වගේ හිතක්, ඒ කියන්නේ අකුසලෙන් බර වෙච්ච හිතක් අර ප්‍රමුත්ත වෙලා ප්‍රීතිය ඇති වෙනවා කියන ස්වභාවය වලට යන්නේ. ආය පාරක්. පැහැදිලිද? එතකොට බුදුරජාණන් වහන්සේ ඒ හින්දා ධාර්මික ලද්දයක් වීම කියනවා. ධාර්මික ලද්දය ඒක එයා බොහොම වෙහෙස මහන්සි වෙලා දුන්න දානයක් තමයි ඒකේ මේ ඒ ඒක ප්‍රබල වෙන්නේ. ඒ කියන්නේ කාය බලය කාය බලය ගොඩක් වෙහෙස මහන්සි වෙලා ගොඩක් ඒ කියන්නේ ඒ කියන්නේ ඒ වෙනුවෙන් එයා ගොඩක් කැප වෙලා දුන්න දානි. පැහැදිලිද? ඒ කාරණාවත් එතකොට හදාගන්න. ඒ කාරණාව තමන්ගේ ජීවිතවල බලන්න පුළුවන්. තමන්ට හිත ගොඩක් සතුටටපත් වෙන පින්කම් බලන්න බොහොම අමාරුවෙන් කරපුවා. මොකෝ සුදේශ් කියන්නේ? එහෙමයි සානන්ස. එහෙමයි අර මේ අමාරුයි. එහෙමයි. සමහර ගොඩක් සල්ලි වේදම් කරපුවා නෙමෙයි සානන්ස. ආන් හරි. වැඩියම වේදම් කරපු එක නෙමෙයි. අමාරුවෙන් කරපේ. අමාරුවෙන් කරපේ. එහෙමයි. ඒක හොඳට බලන්න. මාත් මේ බැලුවේ අර මට අර සිරිපාද පින්කමක් කොහොම මතක් වෙනවා මේ ඒ සිරිපාදේ ගිහිල්ලා එදා ඒ මොන ගොඩාක් දේවල් පූජා කරා මට එකක් මම මතක නැහැ. මට මතක අර මම පූජා කරන්න ගෙනිහිල්ලා බොහොම අමාරු වෙලා ඉදී මම අර එක්කෙනෙක් නැග ගන්න බැරුව මම එයාට ඒ පූජා මම ගෙනිච්ච එක දුන්නා. බොන්න අර මේ මට අර කවුරු හරි එනර්ජි ඩ්‍රින්ක් එකක් දුන්නා යද්දි මම ඒක බොන්න නැතුව තියන් ඉඳලා ඒක මම අරයට දුන්නා මගේ එක බොන්න මම උඩ පූජා කරන්න කියලා ගෙනිච්චේ. ඒක මම එයාට දුන්නා. ඒතකොට මට ඒක මත හොඳට මතකයි. එයාට දුන්නා එයා හිටපු විදියයි මම දුන්නා. ඒ ඔක්කොම මතක තියාගන්න උත්සාහ කරේ නෑ. මට මතකයි. ඊට පස්සේ උඩට යද්දී පොඩි ළමෙක් අර පොඩි ළමෙක්ට සීතල වැඩි වෙලා පහළට ඒක අම්මයි තාත්තයි ඉක්මනට ඉක්මනට ගේනවා. ඊට පස්සේ මම අර ඔලුවට සීතලට එකක් දාන් හිටියා. මම ඒකෙන් ඒ පොඩි ළමයාගේ ඔලුවට දැම්මා. පහළට බලන්න බහින්න ඊට පස්සේ දැන් ඒක මට හොඳට මතකයි. මම මෙන්න මෙහෙම දැම්මා. මතකයි ඊට පස්සේ එතකොට උඩට ගිහිල්ලා එදා මට සීතල ඇති වුණේ නැහැ එහෙම ඊට පස්සේ නගිනකොට හැරමිටියක් අරන් ගියා හැරමිටිය මහගිරිදා බහරියට එනකොට මට වඩා අමාරුවෙන් නගින කෙනෙක් බල හැරමිටිය දුන්නා ඊට පස්සේ හැරමිටිය නැතුව මම උඩට නැග්ගා. පැහැදිලිද? එතකොට ඊට පස්සේ අපි උඩට ගිහිල්ලා ලොකු මොනවද පූජාවල් ටිකක් කරා. ඒකේ මොනවද තිබ්බේ කියලා මතක නැහැ. ඒව මතක නැහැ. අත්හැරීම අමාරුවෙන් අත්හැරපු ටික ඒක මතකයි. අමාරුවෙන් අත්හැරීමට පිටික මතකයි. ඒ දානේ ස්වභාවයක් මේක. ඒකයි බුදුරජාණන් වහන්සේ ධාර්මික දේ එහෙම මහත්ඵල වෙනවා කියලා කියන්නේ. එතකොට අපහසුයෙන් අමාරුවෙන් කරපු දේවල් මේ ඊට පස්සේ බොහොම ශ්‍රමය විපැහැදම් කරලා කලන්තය අල්ලලා එහෙම මහන්සියෙන් කරපුවා. ඒව තමයි හිතේ හිටින්නේ ගිහිල්ලා. ඒක හොඳට තේරුම් ගන්න. ඒ කාරණාව එතකොට අන්න එහෙම දෙයක් තියෙනවා ඔය ධාර්මිකව ඒක අර කරපු කෙනෙක් දන්නවා මේ මේක මෙහෙම මෙන්න මේ ටික තමයි අන්තිමේදී මතක තියෙන්න ඕන ඔය ටික විශේෂයෙන් සතුට උපදින විදිහට එහෙම තියෙන්නේ මොනවාට කියන්න තියෙනවද කියන හරි ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි අபிසද්ධහං කම්මපලං උලාරං කියලා කියනවා ඒ කියන්නේ මේ කර්ම කර්මඵල පිළිබඳව මේ ගැඹුරු වූ ශ්‍රද්ධාව. එතකොට ඒක අපි කිව්වා ඒක උපදින්නේ ඒ ගැඹුරු ශ්‍රද්ධාව ඒ කියන්නේ අபிසද්ධා ශ්‍රද්ධාව කියන එකේ ලක්ෂණ දෙකක් තියෙනවා. ඒකත් මම මෙතනම කතා කරන්න යන්නම්. එකක් තියෙනවා මේ ඕකප් ඕකප්ප ලක්ෂණා ශ්‍රද්ධා කියනවා. ඒ කියන්නේ ගැඹුරින් බැස ගන්නා ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ ගැඹුරින් විශ්වාස කරන්නා වූ ගැඹුරින් ඒක බැස ගන්නවා කියන්නේ ඒ කාරණා හොඳටම හිතට යන යනවා කියලා කියන්නේ. හිතට හොඳට ඒ කාරණාව ගියා කියලා කියන්නේ අපි අන්න ඒ ස්වභාවයක් තියෙනවා ශ්‍රද්ධාව එක ලක්ෂණයක්. අනිත් එක තියෙනවා මේ සම්පසීදන ලක්ෂණා කියලා එකක් තියෙනවා. මට මේ මතකින් කියන්නේ සම්පසීදන ලක්ෂණය කියලා කියන්නේ හිත පැහැදීමට පත්වලා ප්‍රසාදයට පත් වෙන ස්වභාවය. පැහැදිලිද? ඔය දැන් ඔය දෙකටම සද්ධාව කියලා කියනවා. එතකොට ඔය දෙකත් එකිනෙකට සම්බන්ධයි. අර අර හිත ගැඹුරින් යමක් විශ්වාස කරලා ගැඹුරින් හිතේ බැසගත්තාම ඒ මත පිහිටලා තමයි හිත පහදින්නේ. සැකය තියෙනවා නම් හිතේ පැහැදීම උපදින්නේ ගැඹුරින් හිත ගැඹුරින් හිතේ ඒ කාරණාවේ හොඳට බැසගත්තාම හොඳට හිටියාම ඒක මත පිහිටලා තමයි හිත පැහැදීම උපදින්නේ. ඒ හින්දා ඒ කරුණු දෙක එකිනෙකට සම්බන්ධයි. ඒ දෙකටම එකතු කරලා සද්ධාව කියලා කියනවා. කැලි දෙකටම. එතකොට දැන් මෙතන මේ ඔය ගැඹුරු වූ සද්ධාව විතර උපදින්නේ ගැඹුරු එයාට විශ්වාසයක් මත හටගෙන තියෙන්නේ ඒ බලවත් පැහැදීම. යම් බලවත් වූ පැහැදීම. එතකොට ඒකෙදි අර එයා ජීවිතේ තමන් ප්‍රත්‍යක්ෂව දන් දීමෙන් තමන්ට ජීවිතයට අත්විච යහපත එයා ඒක තේරුම් මේ තේරුම් ගැනීම තුළ ඒවා සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ මම ඉතින් ඒක දේශනාවේදී ඒ කරුණු ටික කතා කරා. ඊට පස්සේ ඒකෙදි විශේෂයෙන් අපි කතා කරා. එතකොට දැන් ඒ කාරණාව තමයි අර ඒ සද්ධාව දැන් ඒ විදිහේ පැහැදීම ඇති වෙන්න අර දානෙ තුලින් දිව්‍ය මානුෂික ආයුෂ වර්ණ සැප බල ලැබෙනවා කියන ඒවත් හේතු වෙන්න පුළුවන්. ඒ කාරණාවත් අහලා මිනිස්සු එහෙමත් පැහැදිලා තියෙනවා. ඒ කාරණාව අහලා පැහැදිලා ඒ විදිහට දන් දීමට යොමු වෙච්ච මිනිස්සුත් තියෙනවා. එතකොට ඒකත් හේතු වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහර අය දන් දෙන්න සිල් රකින්න යොමු වෙලා තියෙනවා. නිරය, പ്രേත ලෝකවල ආදී විදින්න තියෙන දුක ඒ ඒ ඒව අහලා එහෙමත් කොටසක් යොමු වෙනවා. පැහැදිලිද? නෙගටිව් මාකටිං කියන එකද මම දන්නේ. එහෙම දෙක නෙගටිව් මාකටිං දෙක මොකක්ද දන්නේ නැහැ මට තේරෙන්නේ. ඒකේ ඒකෙන් ආදීනවය. ආදීනවේ ඒකේ ආස්වාදයේ ඉස්මතු කරලත් කට්ටියක් යොමු වෙනවා. ආදීනවේ ඉස්මතු කරපුවාම තව කට්ටියක් යොමු වෙනවා. බුදුරන් වහන්සේ ඔකට කියනවා මම කට්ටියව හොඳිනුත් দমনය කරනවා නරකිනුත් দমনය කරනවා කියනවා. හොඳින් দমনය කරනවා කියන්නේ ඔය මේ දාණයෙන් මෙන්න මේ වගේ සැප විපාක ලැබෙන ඒ කොටස කියාගෙන ගිහිල්ලා ඒකෙන් එයා ඒ පැත්තට යොමු කරනවා. දාන සීල භාවනාවලින්. ඊට පස්සේ නරකින් দমনය කරනවා කියලා කියන්නේ නිරය ගැන ඒ දේවල් ගැන විස්තර කියලා එයාගේ හිතේ ඒ දේවල් නොකරොත් ඇතිවෙන ප්‍රශ්න ගැටලු ඇති ඒක දැකලා ඒකට අර ස්වභාවයටපත් වෙන්න අකමැත්ත හින්දා බය උපදිලා යොමු වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා මම හොඳ හොඳිනුත් দমনය කරනවා කියනවා නරකිනුත් দমনය කරනවා කියනවා. දෙපැත්තම. දැන් රහතන් වහන්සේලා ඒ කාරණාව කරලා තියෙනවා. ඒක රහතන් වහන්සේ නමක් ගැන තියෙනවා මේ අටුවාවේ තියෙනවා මේ අටුවාව කියන්නේ ඔව් මේ කියන්නේ ලංකාවේ වෙච්ච සිද්ධියක්. ඒ රහතන් වහන්සේ ධර්ම දේශනා කරනවා මේ මිනිස්සු ඔහේ ඔහේ අහනවා ධර්ම දේශනාව. කියන්නේ කතා කරනක දැනුත් එහෙම ධර්ම දේශනාවට ගියාම කතා කරන කට්ටිය කතා කරනවා. ඊට සමහර කීප දෙනෙක් ළමයි නලවනවා. ළමයි නලවන එක බලාගෙන තව හතර පහ දෙනෙක් ඒක දිහා බලන් ඉන්නවා. එහෙමනේ ධර්ම දේශනා තියෙන්නේ. මාත් ඉතින් එහෙම දැකලා තියෙනවා. මම හුඟක් වෙලාවට ඒ ළමයාවත් අරගෙන ඒ අම්මට එළියට යන්න කියනවා. අනිත් මිනිස්සු හරි ඒතර බන්ටි ගහනවා. නැත්තම් එකිනෙයි ළමයා බලාගන්නේ. තව හය හත් දින ළමයා දිහා බලාගෙන ඒක දිහා ඒ කට්ටියගේ ලෝකේ එතන තියෙනවා. එතකොට අන්තිමේදී කට්ටියටම නැහැනේ. ධර්ම දේශනාව. ඒ හින්දා අර ළමයාවත් අරන් ඒ අම්මට එළියට යන්න කියනවා. ඉතින් ඒ වගේ කරනවා. ඉතින් කොහොම හරි ඔය වගේ මිනිස්සු හරියට බණ අහන්නේ ඒ කාලේ. ඒ එතකොට මේ රහතන් වහන්සේ අභිඥාලාභී මහරහතන් වහන්සේ නම උන්වහන්සේ ධර්ම දිව්‍ය ලෝක ගැන විස්තර මේ මුලින්ම නිරය ගැන විස්තරය කරනවා. දැන් මේක මේ කට්ටිය නරකින් দমনය කරන්න ඕනි කියලා තීරණය කළා. නිරය ගැන විස්තර කරනවා. මේ මෙහෙම වෙන්න මේ පළවෙනි අටමහා නරයන්ගේ පළවෙනි නිරේ මෙන්න මේ නම තියෙන්නේ. ඒකේ ස්වභාවය මෙහෙමයි මෙහෙමයි කියලා ඒක විස්තර කරන ගමන් අර වටාපතක් අතේ තිබ්බ කියන වටාපත මෙහෙම කරලා පහලට මෙහෙම කරලා හරවපුවාම මේ මිනිස්සු ඉඳන් ඉන්න තැන් වල ඉඳන් පහලට නිරේ පෙවුණා කියනවා. උන්වහන්සේ එහෙම 이르දියක් කරලා තියෙනවා. නිරේ පෙන්ලා තියෙනවා ඉඳන් ඉන්න ආසනය වල ඉඳන්. ඊට පස්සේ දාඩිය දාලා වෙවුලලා අර එහෙම එක දැක්කනම් අර කියන්නේ එතකොට අරම මේව නෑ. ඒතකොට ළමයි දිහා බලන් ඉන්නේ ඔක්කොම ටික නතර වෙනවා. මේ එහෙම වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක ආය වටාපත ඔසවල ඉවරලා බය වුණාට පස්සේ ඒක නවත්තලා ඊට පස්සේ දිව්‍ය ලෝකවල විස්තරය කරලා දිව්‍ය ලෝකේ පැත්ත මේ කියන්නේ දිව්‍ය ලෝක වටාපත ඉහළට කරනවා. ඉහළ කරපුවාම 6 වෙනි දිව්‍ය ලෝකයට යනකම් දිව්‍ය දෙවොලු ටික පෙවුණා කියනවා. දිව්‍ය ලෝක ටික පේන්න සලස්සලා තියෙනවා. ඊට පස්සේ හරියට හිතේ විශ්වාසය ඇති වෙලා පැහැදීම ඇති වෙලා ඊට පස්සේ තමයි උන්වහන්සේ චතුරාර්ය ධර්මයට අදාළ ධර්ම කියලා තියෙන්නේ. එදා ඒ ධර්ම දේශනාව ගොඩක් අය අවබෝධ කරා තියෙනවා. එතකොට ඔය මං හිතන්නේ රෑ ඉල්ලනකම් කරපු ධර්ම දේශනාව. පටන් අරන් බලන්න ඇති පැය භාගයක් විතර චතුරාර්ය සත්‍ය ධර්ම නෙමෙයි මේ මිනිස්සු නිකන් අර ජොලියට බනහන්න පුරුද්දට බනහන්න ලංකාවේ කට්ටිය වගේ තමයි. අර හුඟක් ගෙවල් වල එහෙමනේ. දාන ගෙවලුත් එහෙමයි, බන ගෙවලුත් එහෙමයි. මේ ඒ කියන්නේ මිනිස්සු ඒව කරන්නේ සංස්කෘතික අංග විදිහට. අර අපි කරන්න ඕනේ කියලා කරන්නේ ආර්ථය දිහා බලාගෙන කරන අය බොහොම අඩුයිනේ. අර්ථය දිහා බලන් කරන අය බොහොම අඩුයි. එතකොට ඒ අය ඔහේ කරගෙන යනවා. බණ ගෙවල් වල ඒසියෙන් මිනිස්සු බණ අහනවා බොහොම අඩුයි. ඊට පස්සේ දන් දෙන තැන් වල චිත්තාලංකාරය කියන කාරණාවක් අහලකවත් නැහැ. එහෙම එකක් ගෑවිලාවත් නැහැ මිනිස්සුන්ගේ. ඉතින් ඔහොම. ඉතින් කවුනේ මිනිස්සු? ඒ කියන්නේ මිනිස්සු මහන්සි වෙන තරමට ප්‍රතිඵල අල්පයි අන්තිමේදී. එතකොට ඒ වගේ ස්වභාවයේදී අර රහතන් වහන්සේ මුලින්ම එක හදලා දේශනාව පටන් ගත්තා. බුදුවරුත් එහෙම කරන්න ඇති ඕන තරම් කරලා ඇති බුදුවරු. මුගලන් මහරහතන් වහන්සේ යොමු කරලා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරද්දී මුගලන් මහරහතන් වහන්සේ ඔක්කොම මාවල ඒ වෙලාවේ පෙන්නවා කියනවා. ඒ ස්වභාවය අර 500ක් වික්ෂුන් වහන්සේලා දේවදත්තත් එක්ක ගියපුවාම එතන ධර්ම දේශනා කරනකොට මුගල සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ඔක්කොම ඒ වෙලාවේ දකින්න සැලැස්සුවා කියන ඉරදී. උඩ ඒ කාලේ එහෙම ගිහිල්ලා තියෙනවා. ඉතින් හිතන්නකො මිනිස්සු කොයිතරම් නම් එතකොටනේ අර හිතේ බලවත් විශ්වාසය කියන එක ඇති වෙනවද නේ? ඒක ඒක ඉතින් එහෙම දෙයක් රහතන් වහන්සේ නමක්ගේ ඒ වගේ irdiyak දකින්නත් පිනක් ඕනේ නේ මිනිස්සෙකුට. නිකන් එහෙම ලැබෙන්නේ නැහැ. නිකන් කනාවට වැරදිලා එහෙම වෙන්නේ නැහැ මේ ලෝකේ. එහෙම වෙන්නේ ඒකටත් ඒ මිනිස්සෙගේ පිනක් තියෙන්න ඕනේ. ඒක ලැබෙන්නත්. ඒක හින්දා පිනෙන් ගොඩාක් සැපසලසනවා කියන ආන් ඒ හින්දා ඊට පස්සේ අන්තිම කාරණාව තමයි සුපසන්න චිත්තය කියන එක. එතකොට ඊට ප්‍රසන්න වූ සිත. එතකොට ওই විදිහට ඒක සීලය හරහා ඊට පස්සේ ඔය ශ්‍රද්ධාව හරහා ඊට පස්සේ ධාර්මික ලද දෙයක් හරහා ඒක සකස් කරගන්න පුළුවන්. ඊටමත් පැහැදුණු සිත කියන එක. එතකොට මේ පැහැදුණු සිත මේ ඊටමත් ප්‍රසන්න හිත. ඒක අර හිතේ පිරිසුදුභාවය බලවත් වීම තුළම තමයි සකස් වෙන්නේ. අපි එතකොට තව කොච්චරලා තියෙනවද සංජීව දැන්? දැන් විනාඩි 50 52ක් අපි සාකච්ඡා පවත්ලා තියෙනවා. අපි මෙතනම කතා කරොත් මේක ඊළඟ ධර්මදේශනාවදී කතා කරන්න කියලා හිටියේ. මෙතනම කතා කරොත් එහෙම දැන් අපිට දැන් ඔය කියන මානසිකත්ව ටික යම් දැන් ඔය එකක් මානසිකත්ව ඔක්කොම හදාගෙන මේ දන් දෙනවා කියලා එකක් කරන්න බෑ. ඕකේ සම්පූර්ණ වෙනවා කියලා සම්පූර්ණ මට්ටමක් 100% මේකයි කියලා පෙන්වන්නත් බෑ. පැහැදිලි නේද? තමන් ඉන්න මට්ටමේ ඉඳලා ඒව ටික හදාගන්න මට්ටමේ ඉඳලා කරගෙන යන්න ඕන ඉස්සරහට. දන් දීම කියන එක කරගෙන යන්න ඕනේ. එතකොට ඒ ඒ දැන් එහෙම කෙනා ඔය දැන් ඊ타මාත්ම ප්‍රසන්න හිත කියන එක ඒ වෙලාවේ දැන් අපි හිතමු අනිත් අංගත් එයා පුළුවන් තරම් හොඳට සකස් කරා. උදාහරණයක් කියනවා නම් මෙන්න මේ විදිහට කල්පනා කරන්ද දානි කියන කාරණාව එයා එතකොට එයා මුලින්ම අර මුල මැද අග පහදව ගන්න ඕනි කිය මුලින්ම ඉලක්කෙ දිහා ඉලක්කෙ තේරුම් ගන්න ඕනි. දැන් මම මේ කාරණාව ඔක්කොම සාරාංශ කරලා ගන්න යන්නේ. මුලින්ම ඉලක්කෙ තේරුම් ගන්න ඕනි. මම මේ දාන දෙන්නේ චිත්තාලංකාරය චිත්ත පරික්කාරය කියන කාරණාවට ඒ කියන්නේ හිත පිරිසුදු වීම කියන කාරණාවට එහෙනම් මගේ හිත සිහිය කියන කාරණාව මෙතන තියෙන්න ඕනේ හොඳට අවධානය තියෙන්න ඕනේ මගේ හිතේ මේ වෙනස් වීම කියන එක මං දකින ප්‍රඥාව කියන එක මං හදා ගන්න ඕනේ මේ කාරණාවේ හිතේ මුදු බව සැහැල්ලුව සැපය ප්‍රීතිය කියන අංග ඉපදෙන විදිහට ඒව බලවත් වෙන විදිහට මගේ ඉලක්කෙ එන්න ඕනේ කියලා ඉවරලා එයා ඒක තේරුම් ගන්නවා ඒ ඉලක්කය තේරුම් ගත්තා. ඊට පස්සේ දානේ මුල, ඒ කියන්නේ දන් දෙන්න කලෙක දන් දෙන්න කලින් දාණයට අදාළ දේවල් සකස් කරනකොට ඒ දේවල් මිලදී ගන්නකොට වෙන්න පුළුවන්, සකස් කරනකොට වෙන්න පුළුවන්, ස්වාමීන් වහන්සේලා වඩම්මනකොට වෙන්න පුළුවන්, නැත්නම් වෙන උපාසකවරු නම් උපාසක උපාසිකාව වඩම්මනකොට වෙන්න පුළුවන්. ඒට අදාළ කාරණාවේදී හොඳට අර විදියට හිත තියාගෙන ඒක හිත බලවත් කරන්න ඕනේ. ඒ කාරණාවල යොද යොද හිත ඒ කියන්නේ සිහිනුවන කියන කාරණාවේදී තියන්න ඕනේ. ඊට පස්සේ දන් දෙනකොටයි තියෙන්න ඕනේ දන් දුන්නාට පස්සේ තියෙන්න ඕනේ. එතකොට ඒ වෙලාවල් වලදී චේතනාව මුල් කරගෙන එයාට මේ හිතේ කුසලයේ වැඩෙන විදිහට හිතවිලි පවත්වන්න ඕනේ. ඔය සුපසන්න චිත්තේ බලවත් කරන්න පුළුවන් ඒකෙන්. ඒ කියන්නේ අර විදිහේ වැඩ පිළිවෙලක යනවා, වැඩ පිළිවෙලක යනවා කියලා අපි නිකම්ම ඔහේ බලාගෙන ඉන්නව නෙමෙයි. අපි චේතනාවල් පහල කරනවා ඒක බලවත් වෙන විදිහට. එතකොට ඒ චේතනාව තමයි එක එක එක විදිහට. ඒ කියන්නේ මේ මේ දාන කියන එකේ මෙන්න මේ වගේ මහා විපාක සකස් වෙනවා ජීවිතයකට කියලවලා එයා ඒට අදාළ අහපු දේවල් තියෙන්න පුළුවන් සමහරවල් දිව්‍ය මානසික සැප සම්පත් ගැන කමක් නැහැ ඒ දේවල් ගැන හිතලා සද්ධාව පැහැදීම ඇති කරගන්නයි පාවිච්චි කරන්නේ පැහැදිලි දිව්‍ය මානසික සැප සම්පත් ලැබෙනවා කියන කාරණාව ප්‍රතික්ෂේප කරන්නවත් අහක දාන්නවත් කියනෝ නෙමෙයි ඒ කාරණාවත් උපයෝගී කරගන්නවා මොකද ඒ කාරණාව කල්පනා කරනකොට තමන්ගේ හිතේ සද්ධාව පැහැදීම බලවත් වෙලා හිත ප්‍රීතියටපත් වෙනවා. ඒ ඉලක්කය දිහා බලලා අරකට පාවිච්චි කරන්න පුළුවන්. හරි ඒ ඒ කාරණා පැහැදිලි කරන්න පුළුවන්. මෙන්න මේ මේ වගේ විපාක සකස් වෙලා තියෙනවා දන් දීමේ. ඒ හින්දා මේ දාන කියන්නේ මහා ජීවිතේ යහපතක් අත් වෙන දෙයක්. ඊට පස්සේ අපිට ඊ타මාත්ම දුර්ලභව මේ මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන්නේ. තව කොයි කාලයක් මේ ජීවිතේ ඉඳීත් දන්නේ සමහරලාට මේ දෙන දානේ අන්තිම දානේ වෙන්නත් පුළුවන්. එහෙම හිතන්න පුළුවන් මේක හිතන්න පුළුවන් පැති අන ගොඩාක් තියෙනවා මට මේ මේ මේ මේ වෙලාවට හිතට එන දේවල් ටිකක් කියන්නේ එතකොට මේ මගේ ජීවිතේ දෙන අන්තිම දාණය වෙන්න පුළුවන් මම මේක තනිකරම සම්පූර්ණ මේ හදවතින්ම මේ දානි කරනවා කේලිවල එයා තනිකරම ඒ විදිහට මම මේක ගොඩාක් ප්‍රබල වෙන විදිහට කටයුතු කරන් යනවා කියලා ඒ විදිහට මානසිකත්ව පවත්වා ගන්න පුළුවන් ඊට පස්සේ නිතරම අර දැන් ඒ කියන්නේ බුදුරයන් වහන්සේ උත්සාහ නම් ජීවමාන බුදුරයන් වහන්සේ තමන් තමන්ගේ ඉදිරියේ වැඩ ඉන්නවා කියලා හිතින් මවාගෙන දාන දෙන්න ඒක තමන්ගේ හිතේ සද්ධාව පැහැදීම බලවත් වෙලා හිත ප්‍රීතියටපත් වීමට උපකාර කරනවා. ඉලක්කයට ළඟ ඉලක්කේ පැත්තට යන්න උපකාර කරනවා. එතකොට ඒකෙත් තමයි අපි අර කිව්වේ මේ දැන් අපි අර මෙහෙදි හවසට ඒ පැන් පූජා කරනකොට අපි ඒකේ මවා ගන්නවා මේක බුද්ධ දේශනාවේ තියෙන මනෝමය දානයක් දුන්න එකක් ගැන. බෝසත්යන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ බෝසත්තාව දීදී. එතකොට අපි මේ විදිහට මේ කියන්නේ පැන් පාත්‍රය හොඳට පිරිසිදු කරලා අරගෙන මම මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා උස්සා පැන් පූජා කරන්න යන්නේ කියලා. ඒක එකපාරක් නෙමෙයි. එකම චේතනාව ඒ අපි දැන් ඔය කියන කුසලයට අදාළව හිත පහදින විදිහට හිතේ ප්‍රසන්නභාවය ඇති වෙන විදිහ දැන් තමන් ඒක ඉලක්ක කරලා කරලා තියෙන්නේ ඊට අදාළ චේතනාවල් ඒක 10 පාරක් හිතුවත් කමන්නේ ඒක හිතන්න හිතන්න හිතන්න අර ප්‍රමුත්ත හිත ප්‍රීතිය පැත්තට තව තව තව තව ලඟ වෙලා ප්‍රීතිය බලවත් වෙනවා. එතකොට සම්මා සම්බුදුරයන් වහන්සේ උත්සාහ මම මේ පැන් පූජාව කරන්න යන්නේ ජීවිතේට අප්‍රමාණ පිනක් රැස් කරගන්න යන්නේ කියලා කල්පනා කරනවා. ඒ කල්පනා ඒක කල්පනා කරන එකත් කී පොතක් කල්පනා කරනවා. පෑම් පාත්‍රයේ හොදන ගමන් කල්පනා කරනවා. පෑම් පාත්‍රයේ හොදන ගමන් ජීවිතයේ මහා දවන්ත පිනක් රැස් කරගන්න යන්නේ ආවුෂ වර්ණ සැප බල උපදවන්නා වූ මහා පිනක් රැස් කරගන්න යන්නේ කියලා හිතනවා. ඒක ආය ආය හිතනවා. යම් ආකාරයකින් තමාගේ හිතේ ප්‍රසන්නභාවය වැඩි වෙනවා නම් හිතේ ශ්‍රද්ධාව පැහැදීම වැඩි වෙලා ප්‍රීතිය පැත්තට යොමු වෙනවා නම් ඒක විපාකේ ප්‍රබල වෙනවා. ඒක බල බල තමයි මේ කරන්නේ. ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා දැන් අපි කරන කරන එකක් තියෙනවා මේ සම්බුදුරයන් වහන්සේලා මගේ මේ ඇස් දෙක වහගෙන මම මේ දානෙට මේ පැන් පූජාවට වඩිත්වා කියලා ඉතින් ආරාධනාවක් කරනවා ඊට පස්සේ සම්මා සම්බුදුරයන් වහන්සේලා මගේ ඉදිරියේ වැඩ ඉන්නවත් දකිනවා අනන්ත විදියට. ඒ කියන්නේ දිගට වැඩ ඉන්නවා. අතීතයේට වර්තමාන දක්වා සියලු සම්මා එහෙම හිතන අතීතයේට වර්තමාන දක්වා සිටියවල සියලු සම්මා සම්බුදුරයන් වහන්සේලා උස්සා ඒකාන්තයෙන් මේ පැන් පූජා කරන් පූජා වේවා කියලා හිතනවා. එතකොට අතීතයේ සිට වර්තමාන දක්වාට සිටියා කිව්වහම මම හිතනවා මෙහෙම සම්මා සම්බුදුරයන් වහන්සේලා ඕලිමට ඉඳගෙන ඉන්නවා මේ දෙපැත්තට කෙලවරවල් පේන්නේ ඊට පස්සේ දැතර උන්වහන්සේලා උස්සා මම මම මෙහෙම පැන් පාත්‍රේ මම පූජා කරනවා පූජා කරන පූජාව කියලා පූජා කරපහම එක සම්බුදුරයන් වහන්සේනම පැන් පාත්‍රේ පිළිගන්නවා ඊට පස්සේ සියලු සම්මා සම්බුදුරයන් වහන්සේලාගේ අතේ පැන් පාත්‍ර පහළ වෙනවා බුදුරු එහෙම දේවල් කරලා තියෙනවා බුදුරයන් වහන්සේලා ඒ වගේ දේවල් කරලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක දානේ වල් දෙන අවස්ථාවල සමහරලාට එහෙම දේවල් කරලා තියෙනවා. ඒ කියන්නේ අනිත් ඔක්කොටම දානේ ඒ ඇති වෙන ප්‍රමාණවත් වෙන්න කියලා අදිෂ්ඨාන කරනවා. කැවුම් දානේ අර කෝසිය සිටුතුමන්ගේ කැවුම් දානේ තව අඹ අඹ දානයක් කොහොම කරලා තියෙනවා. ඒ වගේ අර බුදුරජාණන් වහන්සේලාගේ ඉද්දීන් කරන්න පුළුවන් දේවල්. එතකොට ඒ එහෙම දෙයක් වෙනවා කියලා හිතන. ඒතර අපේ පැම් පාත්‍රේ ඒ වගේ පැම් පුරෝ පාත්‍ර ඒ හැම සම්මා සම්බුදුරයන් වහන්සේ නමකගේ අතේ පහළලා තියෙනවා කියලා හිතෙන් දකිනවා. ඊට පස්සේ මේ සම්මා සම්බුදුරයන් වහන්සේලා පැන් වළඳනවා. පැන් ඒක එතකොට දැන් ඒක හිතනකොටත් අර අතීතයේ සිට වර්තමානයේ දක්වා වැඩ සිටියා වූ සියලු සම්මා සම්බුදුරයන් වහන්සේලා උස්සා ඒකාන්තයෙන් මේ පැන් පූජා කරන පූජා වේවා කියලා අර සැකයක් නැතුව අර අදිෂ්ඨාන සිතකින් තියනවා ඒක ඒකාන්තයෙන් කියන එක. පැහැදිලිද? ඒකාන්තයෙන් කිව්වහම අපිට අර හිතේ දෙගිඩියාවක් නැහැනේ. ඒකාන්තයෙන් කියන වචනේ පාවිච්චි කරනවා එතකොට ඒකට. එතකොට ඔය කට්ටියට මේ මං කියන විදිහ නෙමෙයි. Taman අර ඵලය දිහා බලලා හේතු Taman කැමති විදිහට සකස් ගන්න පුළුවන් Tamanගේ හිතට ප්‍රියමනාප වෙන විදිහට. <clears throat> ඊට පස්සේ ඒ විදිහට තුන් හතර පාරක් හිතලා හිතේ ප්‍රීතිය උපදවලා අර පැන් පාත්‍රය උන්වහන්සේලා පිළිගන්නවා උන්වහන්සේලා වළඳනවා. උන්වහන්සේලා වළඳද්දී කල්පනා කරනවා මේ පැන් වළඳලා සම්මා සම්බුදුරයන් වහන්සේලා දිව්‍ය වූ ආශයෙන් වැඩෙත්වා. දිව්‍ය වූ අර්ණයෙන් වැඩෙත්වා. දිව්‍ය වූ සැපයෙන් වැඩෙත්වා. දිව්‍ය වූ බලයෙන් වැඩෙත්වා. දිව්‍ය වූ අධිපති භාවයෙන් වැඩෙත්වා. සූපත් වෙත්වා. සූපත් වෙත්වා. සූපත් වෙත්වා කියලා සම්මා සම්බුදුරයන් වහන්සේලා නිදුක් ආයුෂ වර්ණ සැප්බල වලින් වැඩිලා මේ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පැහැදිලිද? එතකොට එහෙම හිතනකොට ඒක තනිකරම එතන තියෙන මෛත්‍රිය. නේද? එතන තියෙන මෛත්‍රිය මුදිතාව. මෛත්‍රියත් එක්ක එකතු වෙච්ච මුදිතා මානසිකක් තමයි උපදවන්නේ. ඒකෙන් හිත ප්‍රීතියටපත් කරනවා. වේගෙන්. අන්න ඔය විදිහට ඔය ටික කරගෙන යනකොට හිතේ ප්‍රීතිය උපදිනවා. එතකොට මේ ප්‍රීතිය සමහරලාට මුළු කයෙන් පැතිරෙන ප්‍රීතිය උපදිනවා. මුළු කය කයම ප්‍රීතියෙන් නිකන් බුබුලු දානවා වගේ වෙලා කයටම ප්‍රීතිය ප්‍රීතිය හිතට ගොඩා ප්‍රීතිය හොඳට හිතේ ඇති වුනහම මුළු කයටම ඒ ප්‍රීතිය දැනෙනවා. ප්‍රීතිය දැනෙන එක එක ආකාර තියෙන. එතකොට මට සමාහලට ඒ මුළු කයටම බොහෝ වෙලාවට ඒ කයේම නිකන් බුබුලු බුබුලු බුබුලු යනවා වගේ ප්‍රීතිය ඇති වෙනවා. ඒක. එතකොට එහෙම කරලා ඒ පැංක පූජා කරනවා. ඒ පැංක පූජා කරලා මේ සතුටු වෙලා ඒ සතුටු හිත උපදිනාන ඊට පස්සේ මේ රැස් කළා වූ පින කියලා පින් කැමති අයට අනුමෝදන් කරන එක කරන්න පුළුවන්. තමන් යම් ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒ යහපත් වූ ප්‍රාර්ථනාවට යොමු කරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට දැන් පැන් එක මුල මැද අග පූජා කරනකම් ඒ මැද්දේ කොහෙවත් ප්‍රාර්ථනා ගැන නැහැ. ප්‍රාර්ථනා දාල ඒවා ගැන හිතන්නේ නැහැ. අරයට මෙයාට පින් දෙන්න මම මේව කරන්නේ ඒව මොකුත් හිතන්නේ නැහැ. මේගේ ඥාතින්ට පින් දෙන්නවත් මේ මට මේ මේ මෙහෙම දේවල් ලබා ගන්නවත් ඒ මෙහෙම ඉලක්කයකට යන්නවත් ඔය මොකවත් අදාළ නැහැ. පිරිසිදුවට කුසල චේතනා ටික තියෙන්න ඕනේ ප්‍රීතිය සැපය කියන ඉලක්කයට යොමු වෙච්ච. ඊට අදාළ විදිහට තමන් චේතනාවල් පහළ කරන ඒවා නැවත නැවත හිතන ඒවා ඒවා කරන්න පුළුවන්. තමන්ට. ඒ විදිහට කරලා ඒ ප්‍රීති සැපේ උපදවලා ඒ ඊට පස්සේ රැස් කළා වූ පින මේ තමන් දන්නවා දැන් තමන්ගේ ප්‍රීති සැපේ උපදුනා හොඳටම ඒ පින දෙවරු අනුමෝදන් වේවා මෙහෙම කියලා බලන්තර අනුමෝදන් කරනවා. ඒ ඒ අනුමෝදන් කරනකොට සමහරලාවට අත්දකිනවා මේ සමහරවිට ඒ කියන්නේ දෙවරුන්ට විශේෂ විශේෂයෙන්ම දෙවරුන්ට අනුමෝදන් කරද්දී අපේ හිතේ අපේ කයේ ආය සැපයක් ඇති වෙනවා. ඒක සමහර බොහෝ විට ඒක ඒ දෙවරුන්ගෙන් ලැබෙන ආශිර්වාදයක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒක ඒක සමහර වෙලාවල් වලට වෙන්නේ. සමහර වෙලාවල් වලට නැහැ. බොහෝ විට ඒක වෙනවා බෝධිනාසල ගාවෙන් කරනකොට. කියන්නේ එහෙම හිතනකොටම අපේ කය ආය සැහැල්ලුලා ආය සැපවත් වෙනවා. දැන් අමනුෂ්‍ය ප්‍රශ්න තියන අයගේ කයවල් බර වෙනවා කියලා අහලා තියෙනව නේද? අමනුෂ්‍ය ප්‍රශ්න තියන අය කයවල් බර වෙලා අපහසු වෙන්නේ. එතකොට ඒ ඒ වගේ දෙවරුන්ගේ ආශිර්වාදයක් ඒ කට්ටියගේ කිරණක් එල්ල වෙනවා නම් අපේ කයවල් සැහැල් වෙලා සැපවත් වෙනවා. පැහැදිලිද? ඉතින් අන්න ඒ වගේ එතකොට ඒක එතකොට ඒ කට්ටිය අනුමෝදන් වෙනවා කියන එකත් බොහෝ වෙලාවට ඒකෙන්ම අත්දැකීමක් ගන්න පුළුවන්. ඒ කට්ටිය අනුමෝදන් වෙනවා කියන එකත් එතකොට ඔන්න ඔය විදිහට තමයි එතකොට ඒ දාන දෙන්නේ. එතකොට ওই කට්ටියත් එතකොට තේරුම් ගන්න අපි එතකොට තමන් මොකක් හරි දානයක් දෙනකොට සංඝයා වඩම්මලා ගෙදරට හරි අම්මා කාර් එක නැත්තම් අපි හිතමුකෝ මුදලින් ආධාරයක් කරනකොට උනත් එහෙම කල්පනා කරන්න පුළුවන් නේ. මුදලින් ආධාරයක් කරද්දී මේ මේ අපි හිතමුකෝ ඒ ආධාරය ඒ ආධාරය මේ මේ මේ මුදල මෙන්න මේ සඳහා යොමු කරන්නේ. ඊට පස්සේ මේ සුවසේ මේ මහා සංඝරත්නයේ වැඩ හිදීවා. අපි නම් කුටි කුටියක් හදාගෙන යනවනේ. ඒතකොට ඒ කාරණාවට කෙනෙක් යොමු කරද්දී එයා කල්පනා කරන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය උස්සා මම මේ මුදල පූජා කරන්නේ. එතකොට සුවසේ මෙතන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයේ වැඩ හිදීවා. වැඩ ඉඳලා මේ බණ භාවනා ආදී දිනු කරත්වා. ධර්ම දේශනා ආදී ශ්‍රවණය කළාස් ඒ අයගේ හිතවල් සැපයෙන් සැපයටපත් වේවා. ඒ අය බලාපොරොත්තු වන්නා වූ ඒ නිවන සාක්ෂාත් කරන්න ලැබේවා. ඒ අය ආවුෂයෙන් වැඩෙත්වා. ඒ වැඩ ඉන්න සාමින්නාසෙලා ආවුෂයෙන් වැඩෙන්න ආවුෂ වර්ණ සැබ්බල වලින් වැඩෙන්න කුටි උපකාර වෙනවා. ඒතොර ඉන්න සාංශලා ආවුෂයෙන් වැඩෙත්වා. වර්ණයෙන් වැඩෙත්වා. සැපයෙන් වැඩෙත්වා. බලයෙන් වැඩෙත්වා ඒ ඔක්කොම සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා මේක බුද්ධ ශාසනයේ දියුණුව පිණිස හේතු වේවා මේ කරන්නා කාරණා බොහෝ දෙනාට සැපේ පිණිස හේතු වේවා කියලා ඒ විදිහට අදාළ දේවල් හිතන්න පුළුවන් නේ. චේතනාවල් පහල කරන්න පුළුවන්. ඒ පහල කරලා ඊට ඒ ටික මේ කරාට පස්සේ අන්තිමේදී ඒ ටික ඔක්කොම හිත සතුටට සැපයටපත් වෙනවා අත්දැකලා ප්‍රත්‍යක්ෂව පින කියන එක ජීවිතේ රැස් වෙනවා කියන කාරණාව හිත පිරිසුදු වෙනවා කියන කාරණාව අත්දැකලා මේ පින තමන් බලාපොරොත්තු වෙන දෙයට යොමු කරන්න පුළුවන්. දෙවිවරුන්ට අනුමෝදන් කරන්න, මියගේ ඥාතීන්ට අනුමෝදන් කරන්න, නැත්තම් තමන්ගේ යම් බලාපොරොත්තු කට යොමු කරන්න පුළුවන්. ඔන්න ඔහොම කරනවා නම් එයා බලවත් පිනක් රැස් කරලා වෙනවා. තමන්ගේ පැත්තේ. එතකොට ඒක එකිනෙක කෙනාගේ සිල්වත් බව මත එකිනෙක කෙනාගේ සුපසන්න චිත්තය සකස් කරන ස්වභාවය මත ධාර්මිකව හරියම්බ කරපු ස්වභාවය මත ওই වගේ කරුණු ගොඩාක් මත තියෙන්න වෙනවා. සිහිය සිහිය සති ප්‍රඥා දෙක මත තමයි ගොඩාක් එක තියෙන්නේ. ඕම් ඔහොම කරන්න පුළුවන්. ඒ විදිහට කරන්න. ඊට පස්සේ ඊළඟට අපි කරන තව කාරණාත් අපි කරන කාරණා මේ අද කියන්නේ මේ පින ගැන නැත්තම් මොන හරි උදාහරණ විදිහට කියන්න ඕනේ ඉඳන් මේ මේ කරුණ කියන්නේ අපි ඊළඟට කරන කාරණා තමයි ඒ වගේ ජීවිතයේ රැස් වෙලා රැස් කරපු ප්‍රබල පින්කම්. ඒ ආරණ්‍ය පූජා කරපුවා ඊට පස්සේ සිරිපාදේ ඒ දොරටු පූජා කරපුවා ඊට පස්සේ රුවන්ගලි මහා සෑයේ ඒ මොනවාද දොළොස් මහේ පහන් අතර සම්බන්ධ වෙච්ච ඒවා ඔය වගේ තියෙනවා දුර්ලභ පිටුපාරාමේ ගේට්ටුවක් පූජා කරන්න සම්බන්ධ වෙලා කරපුවා ඊට පස්සේ රුවන්ගලිසෑය රන්වලට මේ දෙකක් ඉදි කරලා තියෙනවා ඒකට සම්බන්ධ වෙච්ච ඒවා ඒ වගේ ඊට පස්සේ මේ බෝධි මණ්ඩප ඉදි කරපුවා භාවනා ශාලාවල් හදපුවා ඒවා මතක් කරනවා ඒ කියන්නේ වන්දනා අර අන්තිමේදී වන්දනා කරලා ඉවරලා ඔය ටික අර විශේෂ කරපු බලවත් පින්කම් ටික මතක් කරනවා බල මතක් කරලා ආයෙ හිත පැහැදීම ඇති කරගන්නවා. පැහැදීම ඇති කරලා හිත ප්‍රමුත්ත ප්‍රීතිය ඇති කරලා තමයි දෙවොන්ට පින් අනුමෝදන් කරන්නේ. පැහැදිලිද? අපි මොකක් හරි පිනක් කරා කියලා අපි ඔන්න දානයක් දුන්නා මේ පින අනුමෝදන් කරනවා කියලා කිසේ හිතේ නිකන් හිස් භාවකින් යුතුව නිකන් විසිරිච්ච භාවකින් යුතුව අනුමෝදන් කරාට ඒක ඒක ඒ කියන්නේ අපේ හිතේ අපිට හරියට පිනක් රැස් වෙලා නැහැ. අපිට මේ හරියට පිනක් රැස්සෙන් නැති වුනහම දෙවි කෙනෙක් බලලා අනුමෝදන් වුණොත් මිසක් නැත්තම් අර අපි කරන එක නෙමෙයි අනුමෝදන් වෙන්නේ. අපි දෙන පින නෙමෙයි ඒ අනුමෝදන් වෙන්නේ. පැහැදිලිද? අපි පිනක් රැස් කළා නෑ හරියට. එහෙනම් හරියට පිනක් රැස් කළා. එතකොට අර හැමදෑම ඒ හැමදෑම ඒ කියන්නේ හැමදෑම සමහරවිට වන්දනා කරන්න බැරි වෙන අවස්ථාවල් එනවා. ඒ වන්දනා කරන වන්දනා කරපු දවස් හැමදෑම වගේ අර විදිහට මේ සිහිපත් කරලා ප්‍රබල පින්කම් ටික ආය ආය සිහිපත් කරලා අනුමෝදන් කරනවා. ඇයි ඒක අනුමෝදන් කරන්න පුළුවන් නේද? ඇයි නැවත නැවත පින් දැස්සෙන්නේ නැද්ද? අලුතෙන් අපි චේතනාවල් පහල කරනවා. මේ කාමාවචර කුසල්සිත ආය ආය උපදිනවනේ. නේද? එතකොට පහුගිය හරියට කරගන්න බැරි පින්කම් වෙන්නත් පුළුවන් කලින් ඒ කියන්නේ අපි මේ ඔක්කොම දැනගෙන නොකරපුවා වෙන්නත් පුළුවන්. මාත් ඇතර මේ ඔක්කොම දැනගෙන කරපුවා නෙමෙයි. හුඟක් ඒවා මේ එතකොට ඒ වුණාට අපිට දැන් මේ වෙලාවේ හිතේ ප්‍රීතිය සැපේ ඇති කරන්න පුළුවන්. එතකොට ඒ පින බලවත් වෙනවා ආය ආය. ආය ආය ඒ පින බලවත් වෙනවා. ආය ආය බලවත් කර කර බලවත් කර කර ඒක ඒක පින අනුමෝදන් කරනවා. අනුමෝදන් කරලා තමන් කැමති ප්‍රාර්ථනාවක් කැමති නම් කියන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඒ හින්දා ඔතන චේතනාව චේතනාව හැසිරීමමයි ඔතනින් යක් තියෙන්නේ. මේ කරුණු ටික තෝරුම් අරගෙන ඔය කියපු කරුණු ටිකට ආවට පස්සේ ඒ වෙලාවට චේතනාව බලවත් කරන්න මගේ හිත කොහොමද පහදින්නේ මේ කාරණාවේදී ඒ පැහැදීම ඇති වෙන විදිහට මානසිකත්වය ගෙනියන්න ඕනේ. ආයය ගෙනියන්න ඕනේ. එතකොටත් ඇත්තට මේක භාවනාවක් වගේනේ. දානි කියන්නේ භාවනාවක් වගේ පුරුදු කරන්න ඕනේ කියන්නේ. එතකොට අන්න ඒ වගේ තමයි අර ලෝකේ ඉතින් මිනිස්සෙට ආය අර දිගට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ දැන්. අතර මේ කාරණාවේදී මම ඔය කැමති මේ මේ අසංකල දැන් අපි අර ඕස්ට්‍රේලියාව වැඩ පෙළයි මායි අර අනිසාමින් ආසේ ඒ අසංකලයේ ගෙදර අපි මාසයක් විතර හිටියා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඇදලත් ඒ ඊට පස්සේ ස්වාමීන් විතරක් තනියෙන් වැඩලා තිබුණා. ඒ වෙලාවත් බොහෝ මාසයක් දෙකක් වගේ ඉඳලා තිබ්බා. එක දිගට. එතකොට දිගටම ඒ කට්ටිය දන් දුන්නා. ඒ දිගටම දන් දෙනකොට දැන් මේ අසංක ඊට පස්සේ මට කිව්වා දැන් මුලින් එහෙමද එතකොට මුලින් නිකන් අර නිකන් ජොලියට වගේ විහිළු කර කර තමයි මේ දෙන්න හස්බන්ඩ් වයිෆ් දෙන්න උයන කාරණා රෙහිම ගිහින් තිබුණේ. පස්සේ හැබැයි ධර්ම දේශනා ඇහෙනවා ඊට පස්සේ භාවනාවල් කරනවා ඒකත් එක්ක හිතේ යම් අර සැහැල්ලු ස්වභාවල් සැපවත් ස්වභාවල් ඇතුළට පස්සේ ඊට පස්සේ කතාවක් නැතුව හොඳට එකඟ සිතින් හොඳ සිහියෙන් බොහොම සතුටින් අර නිකන් ඒක මේ තනිකරම ඒ කියන්නේ මේක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය උසහා පූජා වේවා කියන අදහස හිතේ ඉස්මතු කරමින් බලවත් කරමින් තමයි ඒ දාන දීලා තියෙන්නේ. එතකොට එයාට ඒක අර ඒක නැවත නැවත අර හැමදෑම කරන්න ඕන හින්දා නුවණ තිබුණ හින්දා ධර්ම දේශනාවල් අහමින් අර භාවනා කරමින් හිතව සැපවත් වුණ හින්දා එයාට ඒකේ අත්දැකීමක් ලබන්න පුළුවන් වුණා. සමහර කෙනෙකුට එකපාරක අත්දැකීම ලබන්න බැරි වෙන්න පුළුවන් නේ. ඒ මානසික මට්ටම එකපාර හැදෙන්නේ එතකොට එහෙම ජීවිතය එතකොට එයා එයා කිව්ව මම ධර්මදේශනාව චිත්තාලංකාර චිත්තපරිකාර කියලා කිව්වට පස්සේ මට කතා කරලා එදා කිව්වා මේ ස්වාමීන් වහන්සේ ඒ කියපු කාරණාව ප්‍රත්‍යක්ෂව දන්නවා මොකද්ද මේ කියලා ප්‍රීතිය ඇති වෙනවා කියන එක එයා කියනවා ස්වාමීන් වහන්සේ ඔක ප්‍රීතිය ඇති ඇති නොවන තාක්කල් ඒක ඒ කියන්නේ කවදාකවත් අත්දැකීමක් ලබන්නේ නැතුව ඔබ තේරෙන්නේ නැහැ කියනවා. ඔය ප්‍රීතිය ඇති වෙනවා කියන්නේ මොකද්ද කියන එක ඒක තේරෙන්නේ නැහැ කියනවා. එයා හිතනවා ඇති මොකක් කරේ එකක් වෙන්න තෝ කියන තරම් ඉක්කො නැතුව ඇති. එහෙම කියලා. එහෙම නෙමෙයි. ඒක මහා මේ මුළු කයටම දැනෙන විදිහට ප්‍රීතිය ඇති වෙනවා. එහෙම. ඒක කොහොමවත් ඇති වෙන්නේ නැහැ වෙන විදිහට. ඒ වගේ ප්‍රීතියක් උපදිනවා දාන්නේ. එතකොට ඒක ඇති වෙච්ච කෙනෙක් තමයි දන්නේ. ඒ ඇති කරගන්න ක්‍රම ටික තමයි මේ විස්තර කරේ. පැහැදිලි නේද? ඒ ගැන මොනවා හරි අහන්න තියෙනවද? කියන්න දෙයක් තියෙනවද? හරි. එහෙම වුණොත් එහෙනම් මේ මේ කරුණු ටික මෙතෙන් ප්‍රමාණවත්. අපි ඊළඟ සතියේදී අර දානීය මේ ලබන පිරිස මත විපාකයේ ප්‍රබල වෙනවා කියන ධර්මතාවයට අදාළව මේ කරුණු ටික කතා කරමු. ඒකත් එක සුවිශේෂී පැත්තක් සුදේශක පාරක් අහ ප්‍රශ්නේ. එතකොට දැන් අපි මේ දෙන පිරිසකේ පැත්තෙන් මේක හරියටම කොහොමද කරන්නේ කියන එක තමයි මෙතෙන් වෙනකන් කතා කරේ. අපේ පැත්තෙන් මේක පිරිසුදු කරන එක. ඊට පස්සේ බුදුරණා දේශනා කරනවා දානි පිරිසුදු වෙනවා කියනවා අනිත් පැත්තෙනොත්. ලබන පිරිසකේ පැත්තෙනොත් දානි පිරිසුදු වෙනවා කියනවා. එතකොට ඒ වගේ ධර්මතාවයක් ලෝකෙ ක්‍රියාත්මක වෙනවා. ඊට අදාළ කාරණා අපි කතා කරමු. එතකොට තමයි කෙනෙක්ට අර බුද්ධ ශාසනයක දුර්ලභ මේක දුර්ලභත්වය ගැන අදහසක් එන්නේ. අපරාධි මම මේ වෙලාවේ කරගන්න නැත්නම් මේකේ chance එක එන්නේ නැහැ කියන්නේ. එහෙනම් අපි මේ කාරණු ටික ඊළඟ සතියේ ධර්ම දේශනාවක් විදිහට කතා කරමු. හොඳයි. මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම මේ දානය කියන කාරණාව මනාකොට තේරුම් අරගෙන සති ප්‍රඥා ආදී ධර්මතාවයන් ඉපදී පිණිස චිත්තාලංකාරය සකස් කරගෙන උතුම් ධර්ම අවබෝධයේ පිණිස හේතු උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුල්ලහේන මයා ලද්දං පස්සතිං වන්දිතුං වරං භාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාන් සම්බුද්ධ පුත්තං නමාමකං සංසද්ස සීලයාපත මුදා වේවා දිරුවන් සරණයි. දිරුවන් සරණයි.